අද සවන්ට සිසිත ධර්ම ප්‍රචාර වෙනුවෙන් හැමෝටම තිරුවන් සරණයි. අද ජූලි මාසේ 30 වෙනිදා 30 වෙනි අඟහරුවාදා සතිය සෑම අඟහරුවාදා දිනයක මෙන්ම අද දිනද අපගේ කල්‍යාණ මිත්‍ර අවසරයි අලව්වේ අනුමදස්සී ස්වාමීන් වහන්සේ ඊටාම ගෞරවයෙන් ධර්ම මණ්ඩපයේට දෙපා නමද පිළිගන්නවා. ස්වාමීන් වහන්සේ අපට අනුකම්පාවෙන් තථාගත තථාගත දේශනාවෙන් පිටක් දේශනා කර වදාරන මෙන් මෙහි පැමිණ සිටි හැමදෙනා වෙනුවෙන්ම ඉතා බැගෑපත්ව ඉල්ලා සිටිනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සියලු දෙනාටම. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සවන්ට සිසිලස සජීවී දහම් සාකච්ඡාව හා සම්බන්ධ වී සිටින ශ්‍රද්ධාවන්ත පින්වතුනි බුදුරයන් වහන්සේ වදාළ උතුම් ධර්මයේ අපි ඉගෙන ගනිමින් සිටින්නේ සවන්ට සිසිලස සජීවී සාකච්ඡාව ඔස්සේ සම්බන්ධ වී සිටින ඔබ සියලු දෙනා අතාගතයන් වහන්සේ වදාළ ධර්මය ඒ විදිහට ඉගෙන ගන්න තියෙන කැමැත්ත නිසා අපි මජ්ක්‍ධිම නිකාය සූත්‍ර දේශනා මුලින් ඉඳලා සාකච්ඡා කරන්න පටන් ගත්තා. ඉතින් මේ දේශනා සාකච්ඡා කරගෙන යන තැනදී අපට ගොඩාක් දහම් කාරණා ඉස්මතු වුණා. අලුත් දහම් කාරණා ඉස්මතු වුණා. අපට අපේ ජීවිතේ ලෝකින් එතර වන මගක් කරා යොමු වෙන්න අවශ්‍ය විග්‍රහ ගොඩක් අපට හම්බ වුණා. ඒ විතරක් නෙමෙයි අපේ ගුණධර්ම ඇති කරගන්න ඇති, කාමයන්ගේ ආදීනව හම්බෙන්න ඇති, මේ විවිධාකාර බුද්ධ වචන අපට තේරුම් ගන්න පුළුවන්කමක් ලැබුණා. ඉතින් මෙන්න මේ බුද්ධ වචන තුල ඇත්තටම තියෙන්නේ හැම තැනකම සත්‍යයක් අවබෝධ කරගන්න, සත්‍යයක් ආරක්ෂා කරගන්න, සත්‍යයක් දකින වැඩපිළිවෙල. ලෝකයේ තුලත් සත්‍ය දකින වැඩපිළිවෙල. ඒ වගේම ප්‍රඥාව අධිකතර අයට ලෝකෙන් ඈතර වන සත්‍ය කරා යොමු වෙන වැඩපිළිවෙලක් තමයි මේ බුද්ධ වචන තුල අන්තර්ගත වෙලා තියෙන්නේ. එවනම් පින්වතුනි අපි අද දවසේදී තියෙන්නේ චූල දුක්ඛ කන්ද සූත්‍රය. අපි මේ දේශනාවත් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙන ආකාරයට කල්පනා කරලා බලමු. ඒවා මේ සුතම් මම මෙහෙම යහුවේ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ පළමු ධර්ම සංගායනාවදී දීපත් කරනවා. ඒකං සමයම් භගවා සක්කේසු විහෙරති කපිලවත්තුස්මින් නිග්ගෝදාරාමි අතකෝ මහානාම සක්කෝ යේන භගවා තේන උපසංක උපසංකමිත්වා භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං නිසීද ඒකමන්තං නිසින්නෝකෝ මහානාමෝ සක්කෝ භගවන්තං විතදෝච භාග්‍යතුන් වහන්සේ ශාක්‍යයන්ගේ ඒ කපිලවස්තුවේ නිග්ගෝදාරාමයට වැඩ වාසය කරේ මහානාම ශාක්‍යයා බුදුරණවහන්සේ ළඟට ඇවිදලා වන්දනා කරලා භාග්‍යතුන් වහන්සේට මෙන්න මේ විදිහට මහා නාම ශාක්‍යය ප්‍රකාශ කරනවා. දීගරත්තහං වන්තේ භගවතා ඒවන් ධම්මං දේශිතං ආජානාමි. ස්වාමීනි මම දීර්ඝ කාලයක් තිස්සේ ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මම දන්නවා. දැනගෙන ඉන්නේ. ඒතර බලන්න සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. මොකද බුදුරණවහන්සේ ජීවමානව ඉන්නේ නැද්දි? කජ කුලයක උපන් බුදුරන් වහන්සේගේ වංශයේම ඉන්න මේ මහා නාම ශාක්‍යයා දීර්ඝ කාලයක් තිස්සේ බුදුරන් වහන්සේගේ ධර්මය ඉගෙනගෙන දැනගෙන ඉන්නේ කියනවා. කොයි වගේ කෙනෙක්ද? ඊටාම වාසනාවන්ත කෙනෙක්. මොකද බුදුරන් වහන්සේ වැඩ සිටපු යුගයේ මහා නාම ශාක්‍යයා එක අවස්ථාවක එයා සෝතාපන්න බවත් පැහැදිලි වෙන අවස්ථා තියෙනවා ඒ එක එක දේශනාවල අපිට ඉතින් මේවා කිසිම කාල පලාතයක් ගන්න බෑ කොයි අවස්ථාවේ මේක සිද්ධ වුණාද කියලා. නමුත් මෙතනින් පැහැදිලි කරලා පෙන්නනවා මහා නාම ශාක්‍ය බොහෝ කාලයක් මේ ධර්මයේ දැනගෙන ඉන්න කෙනෙක් බුදුරණවහන්සේගේ ධර්මයේ දැනගෙන ඉන්න කෙනෙක් කියන එක. එහෙම මහා නාම ශාක්‍ය පැහැදිලි කරලා මෙන්න මෙහිමයි බුදුරණවහන්සේට කියනවා. ලෝභ චිත්තස උපක්ඛිලේසෝ දෝෂ චිත්තස උපක්ඛිලේසෝ මෝහ චිත්තස උපක්ඛිලේසෝති ඒ බුදුරණවහන්සේ දේශනා කළ තියෙන ධර්මයේ එක තම දන්නවා මේ ලෝභය කියන්නේ සිත කිලුට කරන දෙයක්. ඒ වගේම ද්වේෂය සිත කිලුට කරන දෙයක්. මෝහය සිත කිලුට කරන දෙයක්. එතකොට මම බොහෝ කාලයක් බුදුරණවහන්සේ ධර්මයේ දීර්ඝ කාලයක් තිස්සේම දන්නවා. ඒ වගේම මේ ලෝභය, ද්වේෂය, මෝහය සිත කිලුට කරන දෙයක් කියන එකත් මම දන්නවා කියලා මහා නම ශාක්‍ය බුදුරණවහන්සේට ප්‍රකාශ කරනවා. එවංචහම් බන්තේ භගවතා ධම්මං උපක්ඛිලේස භගවතා ධම්මං දේශිතං ආජානාමි මම භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ කොච්චර දනන් හිටියත් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ මම කොච්චර දනන් හිටියත් මේ ලෝභය සිත කිලුට කරන දෙයක් දේශය සිත කිලුට කරන දෙයක් මෝහය සිත කිලුට කරන දෙයක් ආදී වශයෙන් මම කොයි කොච්චර බොහෝ කාලයක් මේ ධර්මයේ වන් දැනගෙන සිටියත් භාවනා මසාකය කියනවා මම දැනගෙන හිටියත් අතච්චපන මේ එකදා ලෝභ ධම්මං චිත්තං පරියද සිට්ටಂತಿ දෝෂ ධම්මාපි චිත්තං චිත්තං පරියදා චිත්තಂತಿ මොහ ධම්මාපි චිත්තං පරියදා චිත්තಂತಿ තස්මයං බන්තේවං හෝති කෝසු නාම මේ ධම්මෝ අජත්තං අපහේනෝ යේන මේකදා ලෝභ ධම්මාපි චිත්තං පරියාදහ තිට්ඨanti දෝෂ ධම්මාපි චිත්තං පරියාදහ තිට්ඨanti මෝහ ධම්මාපි චිත්තං පරියාදහ තිට්ඨanti මහානම ශාක්‍ය බුදුරණවහන්සේට කියනවා මම කොච්චර ධර්ම දැනගෙන හිටියත් කොයි විදිහට මම මේක තේරුම් අරගෙන හිටියත් මගේ මේ සිත ලෝභ ධර්මය නැත්තම් ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සිත යට කරගන්නවා. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මගේ සිත යට කරගන්නවා. ඒ වගේම මට හිතෙනවා මේ මම කුමක් කුමන දෙයක් ප්‍රහාණය නොකර නිසාද මේ මෝහයෙන් මගේ සිත යට කරගන්නේ ද්වේෂයෙන් මගේ සිත යට කරගන්නේ මගේ මොකක් දුරු නොවිච්ච නිසාද කියලා මට හිතෙනවා කියලා මහානාම ශාක්‍යය බුදුරණවහන්සේට ප්‍රකාශ කරනවා. එතකොට බලන්න මේකෙන් තවත් කාරණාවක් තේරෙනවා. මහානාම සාක්‍යයා ධර්මයේ දැනන් හිටිය විතරක් නෙමෙයි වැඩපිළිවෙලකුත් මොන හරි කරලා තියෙනවා. එතකොට නම් නිකන් ධර්මයේ දන්නවා කියන කතාවකුත් නෙමෙයි මෙතනින් යන්නේ. මොකද මම මොකක් දුරු නොකරපු නිසා. ඒ කියන්නේ නම් දුරු දුරු කරන ප්‍රතිපදාවක යොමු වෙලා තියෙනවා. නිකන් ඉන්න කෙනෙක් නෙමෙයි. හැබැයි මගේ සිත ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යටපත් වෙලා යනවා කියලා මම දන්නවා. ඔන්න බලන්න ඒ බුදුරණවහන්සේගේ ධර්මය කරා යොමු වෙනකොට තිබී සිටි අවංක භාවය. දැන් මේ බුදුරණවහන්සේ ඉස්සරහා ගිහිල්ලා කියන්නේ මහා නාම සාක්‍ය අවංකයි. තමන්ගේ ප්‍රශ්නෙට උත්තරයක් හොයනවා. සත්‍ය ගවේෂණය කරනවා. තමන්ට වංක වෙලා නැහැ. අන්න ධර්මය අල්ලන කෙනා ගතිය. මම මොකක් ප්‍රහාණය නොකරපු නිසාද මට මේ ප්‍රශ්නේ තියෙන්නේ? ඇත් අවංකවම ඇත්තටම හිතින් ඉන්නේ. මම කුමක් ප්‍රහාණ නොකරපු නිසාද මට මේ විදිහේ රාග ద్వේෂ මෝහ වලින් මේ හිත යට කරගන්නේ කොමන ධර්මයක් ප්‍රහාණය නොකරපු නිසාද එතකොට නම් මොනවා හෝ ධර්මයක් දැනගත් ධර්මයක් ප්‍රහාණය කරන ප්‍රතිපදාවක ඉඳලා තියෙනවා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා සෝ ඒව කොත්තේ මහානම ධම්මෝ අජත්තං අපහීනෝ යේනති එකදා ලෝක ලෝභ ධම්මා චිත්තං පරියදිතේ දෝෂ ධම්මා චිත්තං පරියදිතේ මෝහ ධම්මා පරිත්තං පරියාදාතිත්තන්ති සෝච හිතේ මහානාම ධම්මා අජ්ජතං අපහි පහින අබවිස නත්වං අගාරස් මනගාරය අනග අගාරං අජ්ජහවාසේසි අන ලස්සන කාරණාවක් බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මොකද්ද මහානාම ඔබට යම් සමහ ඒ නිතරම කියලා කියන්නේ සමහර වෙලාවට එතකොට එහෙනම් රාග දේශ මොහ ප්‍රහාණය වෙන්නේ නැහැ සෝතපන්න කෙනෙකුට රාගදේශ තුනී වෙනවා සකදාගාමී කෙනෙකුට. රාගදේශ කාමරාග පටික තුනී වෙන සකදාගාමීදී කාමරාග පටික ප්‍රහාණය වෙනවා සෝතපන්න රහතුන් අනාගාමීදී තුනම ප්‍රහාණයලා යනවා රාගදේශ මොහ අරහත්ත්වයේදී. එතකොට මේ සමහර වෙලාවට මගේ හිතේ රාගදේශ සිත යට කරගන්නවා. නිකනුත් නෙමෙයි යට කරගන්නවා කියන්නේ. සිත යට කරගෙන වාසය කරනවා. මේ වගේම සූත්‍රයක් තවත් මහානාම සූත්‍රයක් වෙනම බුදුරණවහන්සේ මම හිතන සංයුත්නිකය වංගුත්නිකය තියෙන මහා නම්සාක්ක කියන ස්වාමීනි මම උදේ දවල් උදේ කාලේ බුදුන් දහම් බුදුන් දැකලා සංඝයා දැකලා මම යන්නේ ධර්මය කතා කරලා යන්නේ මම වැඩට ගියාට පස්සේ මට කිසිම දෙයක් සිහි වෙන්නේ නැහැ. බුදුරණවහන්සේ සිහි වෙන්නේ නැහැ, ධර්මයේ සිහි වෙන්නේ නැහැ, සංඝයා සිහි වෙන්නේ නැහැ. මම ඒ වැඩත් එක්කම ඉන්නේ. සිහි මුලායි මම ඉන්නේ. මරණොත් මොකද වෙන්නේ කියලා අහනවා. ඒ වෙලාවේ පැහැදිලි කරනවා ඔබට මුකුත් වෙන්නේ නැහැ. ඔබට බුද්ධිය ධම්මයේ සංඝයා විච්ඡප්පසාදීන් යුක්තයි. ඒ නිසා ඔබ සුගති යනවා කියලා එවිලි මහා නාම සාක්කයට බුදුරණවහන්සේ දේශනා කරනවා. එතකොට දැන් බලන්න මේ මහා නාම සාක්කය දැන් කොච්චර විවෘතව මේ තමන්ගේ මේ මේ ආධ්‍යාත්මික දේවල් කතා කරනවද? ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මහා නාම ඔබට යම් වෙලාවක සිත රාගයෙන්, දේශයෙන්, මොහෙන් යට කරගන්නේ ඔබේ ප්‍රහාණය නැති දෙයමයි. රාගයමයි ඔබෙන් ප්‍රහාණය නැහැ. දේශෙම ඔබෙන් ප්‍රහාණලනේ. මෝහෙම ඔබෙන් ප්‍රහාණලනේ. ඒ දේ ප්‍රහාණය නොවිච්ච නිසාමයි ඔබට ඔය විදිහට නැවත ඒ දේ හම්බ වෙන්නේ. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඔබ යම් කිසි වෙලාවක ඔබට රාග දේශ මෝහ ප්‍රහාණලා ගියා නම් ඔබ කවදාවත් ගිහි ගෙදර ඉන්නේ නැහැ කියන අභවිස්ස. ඔබ ගිහි ගෙදර ඉන්නේ නැහැ කියනවා. ඔබ කාමයෙන් පරිභෝග කරන්නෙත් නැහැ කියනවා. ඔන්න රාග දේශ මොහ ප්‍රහාණය වෙච්ච කෙනෙක් ගිහි ගෙදර ඉන්නේ කියලා ඔන්න මේ දේශනාවේ පැහැදිලි කරනවා. රාගදේශ මොහොබේ ප්‍රහාණය වුණා නම් ඔබ ගිහි ගෙදර ඉන්නෙත් නෑ, කාමයන් පරිභෝග කරන්නෙත් නෑ. දැන් මෙතන ඔය මගපල කතන්දරයක් නෑ. එතකොට බලන්න මේ මේ මෙතන මේ කතා කරන්නේම බුදුරන් වහන්සේටම යොමු වෙච්ච කෙනෙකුගේ ධර්මයේ දන්න කෙනෙකුගේ යම් යම් දේවල් වලට යොමු වෙච්ච කෙනෙකුගේ මේ ජීවිත පැවැත්මේදී හම්බ වෙන ප්‍රශ්නේ. ඉතින් අද අපි ගොඩක් කල බුදුන් වහන්සේගේ ධර්මයට කෙලින්ම යොමු වෙන්නේ නැතුව අපි අර බාහිර දේ එක තමයි කතා කරන්නේ. දැන් මෙතන බුදුන් වහන්සේ ලස්සන කාරණාවක් කියනවා ඔබ ඔය තුන ප්‍රහාණය කරන ඔබ ගිහි ඉදරේ ඉන්නේ නැහැ. ඔබ කාමයන් පරිභෝජනය කරන්නේත් නැහැ. ඔබට ඔය රාග දේශ මොහ ප්‍රහාණයලා ගියානවා. යස්මාචකෝතේ මහානාම සෝ ඒවන් ධම්මා ජත්තං අපහීන තස්මාතං අගාරං අජ්ජහ වසසි කාමං පරිබුඤ්ඤසි මහානාම ඔබ තුල ඔය රාග දේශ මොහ ප්‍රහාණය නොවෙච්ච නිසා තමයි ඔය ධර්මයන් ඔබ තුල ප්‍රහාණය නොවෙච්ච නිසා තමයි ඔබ ඔය ගිහි ගෙදර හැදී සිටින්නේ ඔබ ඔය කාමයන් පරිභෝග කරන නිසා අන ලස්සන කාරණාවක් බුදුරණවහන්සේ මහා නමසක්යට කියනවා. දැන් බලන්න මේ කරුණ ටික ගන්නකොට මේ වගේ ලස්සන විග්‍රහ තියෙන්නේ. අපි අර මේ අපට තේරෙන කාරණා විතරක් ගන්න තමයි බලන්නනේ මේකේ පරිසරය. දැන් අපි ගන්නකොට ගොඩාක් කියනකොට අපි මේ ඒකේ තුල තියෙන දේට වඩා අපි අර මේ අපට තේරෙන කාරණා විතරයි ගන්න හදන්නේ. මේකේ මේ යම් පරිසරයක් තියෙනවා ඒ කතා බහ කරන අයගේ ස්වභාවයක් තියෙනවා ප්‍රශ්න අහන කෙනාගේ ස්වභාවයක් තියෙනවා මේ ඔක්කොම එක බලනකොට තමයි මේ ධර්මයේ අර්ථය ගන්න පුළුවන් ඒ ධර්මයේ අර්ථය අපට තේරුම් ගන්න පුළුවන් ඒකත් එක්ක ඒකයි බුදුරණවහන්සේ හරියටම අර්ථය ගන්න ඕනේ කියලා පැහැදිලි කරන්නේ මේ නිවන් මාර්ගට යොමු වෙන්න හරියටම අර්ථය ගන්න බැරුණොත් යාට ඒ පෙන්නපු කාරණාව තුලින් සත්‍යයක් ඇතික තේරුම් ගන්න බැරි වෙනවා ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා අපස් අපස්සාදා කාමා බහු දුක්ඛ බහු පායාස ආදීනවෝ එත්ත විහියෝති ඉති චේපි මහා නමරිය ශාවක සතරබෝධන් සමපඤ්ඤය සුදික්ඛං හෝති සෝචඤ්ඤ අඤ්ඤත්‍රේව කාමේ අඤ්ඤත් අකුසලේ ධම්මේ පීතිසුඛං නාදි ගච්ඡති අඤ්ඤං වතතෝ සන්තතරං අතකෝසෝ නේව තාව අනාවට්ටි කාමීසුවති. ඔන්න ලස්සන කාරණාවක් කියනවා. මහානම ආර්ය ශ්‍රාවකයා. මම නිකන් කියන්නේම කියන්නේ ආර්ය ශ්‍රාවකයා ගැන. මෙන්න මේ මහානමේ කාමයන්ගේ තියෙන ආස්වාදයේ ටිකයි. අපාසාදෝ කාමයන්ගේ ආස්වාදය අල්පයි. ඒ වගේම බහුබෝ දුක දැන් අල්පයි කියලා කියන්නේ අර මාගන්ධ සූත්‍රය විග්‍රහ කරපු කුෂ්ඨයක් හැදිච්ච උදාහරණ වගේ. අනිත් වගේ අප්පාසාදයක් තියෙනවා අල්පාසාදයක්. ඒ වගේම මේ කාමයන් බොහෝ දුක් සහිතයි. බොහෝ උපායාස සහිතයි. මෙන්න මේ කාමයන්ගේ ස්වභාවය බොහෝ දුක් සහිතයි, බොහෝ උපායාස සහිතයි. බොහෝ ඒ වගේම ගොඩාක් කම් කටලු මෙන්න මේවා වලින් යුක්තයි පසුතැවිලි වලින් යුක්තයි කියලා බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා. එතකොට එහෙම පැහැදිලි කරලා මේ ආදීනව මෙච්චර මෙන්න මේ වගේ ආදීනව තමයි වැඩියෙන්ම තියෙන්නේ කියලා පැහැදිලි කරලා පැහැදිලි කරනවා ඉතිචේව මහානාම මහානාම අන්නේ වගේ ඒ බව අරිය ශාවකස්ස ආර්ය ශ්‍රාවකයා යථා භූතං සම්මප්පඤ්ඤය සුදිත්තං හෝති ඒ බව නිකන් නෙමෙයි ආර්ය ශ්‍රාවකයා දකින්නේ යථා භූතං යථාර්ථයේ ඒ ආකාරයේ මටගතේ ඒ ආකාරයේ මනා ප්‍රඥාවෙන් දකිනවා අන්න මේ කවුරු ගැනද කියන්නේ? අර ශ්‍රාවකයා ගැන. එතකොට දැන් කාමය සංකල්පමී රාගය කියලා කෙනෙකුට ප්‍රහාණය කරන්න පුළුවන්. සංකල්පේ ඉවත් කරලා. දැන් මෙතන මේ කුළු ගන්නලා පෙන්වන්නේ අර්ථය කාමයන්ගේ අල්ප ආස්වාද බව, බොහෝ දුක් සහිත බව, බොහෝ උපායස් සහිත බව, ආදීන බහුල බව ආර්ය ශ්‍රාවකයා යථාර්ථයේ මනා ප්‍රඥාවෙන් දකිනවා. දැකලා සෝච අඤ්ඤත්‍රේව කාමී අඤ්ඤත් අකුසලේ ධම් අකුසලේහි ධම්මේහි පීති සුඛං නාදි ගච්ඡති ධම්මං නාදි ගච්ඡති අඤ්ඤ අඤ්ඤං වතතෝ සතන්තරං අතකෝසෝ නේව අනවට්ටි කාමීසු ඔන්න පැහැදිලි කරනවා ඒ වුණාට ඒ කියන්නේ මෙන්න මේ විදිහට අර ශ්‍රාවකයා මේ මනා ප්‍රඥාවෙන් මේ කාමයන් දකිනවා හැබැයි ඒ ආර්ය ශ්‍රාවකයා කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා. ඒ කියන්නේ කාමයන් සහ අකුසල ධර්මයන්ගෙන් ලැබෙන සමාධිය තියෙනවනේ. අන්නේ සමාධිය. ඒක කතා කරන ධ්‍යාන. ප්‍රීති සැපයක් සාක්ෂාත් කරේ නැත්තම් කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව මෙන්න මේ ප්‍රීති සැපයක් සාක්ෂාත් කරේ නැත්තම් ඊටත් ඉහළින් තියෙන අඤ්ඤත් සතෝස් අසං සන්තර. ඒ කියන්නේ ඊටත් ඉහළින් තියෙන සාන්ත ස්වභාවයකට යමුන්නේ නැත්තම්. ඒ කියන්නේ එතකොට සමාධි ඊළඟට පළවෙනි දෙවන තුන්වන හතරවන රූප අරූප මෙන්න මේ විදිහට ඉහළ දෙයකට යමුනේ නැතිනම් අතකෝසෝනේව තාව අනවට්ටි කාමීසෝති අන්නේ කෙනාට මේ කාමයන් වලට වැටෙන කෙනෙක් නෙවෙයි කියලා කියන්න බෑ කියනවා එහෙම නැත්නම් ඒ කෙනා ඒ තාක්කම එයා කාමයන් වලට නොයැටෙන කෙනෙක් හැටියට නෙවෙයිනේ කියනවා මේ කවුරුද කවුරු ගැනද මේ කියන්නේ ආර්ය ශ්‍රාවකයා මනා යථා භූත වශයෙන් මනා ප්‍රඥාවෙන් මේ කාමයන්ගේ අල්ප ආස්වාද බව බොහෝ දුක් බොහෝ දුක් සහිත බව බොහෝ උපායස සහිත බව ආදීන බහූල බව මනා ප්‍රඥාවෙන් දකිද්දී කාමයන්ගෙන් අකුසල ධර්මයන්ගෙන් වෙන්ව කාමයන්ගෙන් වෙන්ව ලබන ඒ ප්‍රීති සුප සහිත සමාධියකට හෝ ඊට ඊට ඉහා සමාධියකට පැමිණ වාසය කරන්නේ නැත්නම් ඒකට ඔහු යොමු වෙන්නේ නැත්නම් සාක්ෂාත් කලේ නැත්නම් එවැනි දෙයක් ඒ ආර්ය ශ්‍රාවකයාට කාමයන්ට නොවැටෙන ස්වභාවයෙන් යුක්තව ඒක ඒක ඉක්මවලා නෙවෙයි ඉන්නේ කියනවා. ඒතර දැන් මෙතන හොඳට තේරෙනවා මෙයා මේ මහානාම සාක්‍යව මේ කුළු ගන්නවන්නේ. මහානාම සාක්‍යයාගේ තේ බව හම්බ වෙලා තියෙනවා. නමුත් දැන් එයාට ප්‍රශ්නේ තියෙන්නේ ඒකනේ මේ තාම මගේ කාමයන් තියෙනවා. තාම මට මේවා තියෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? ඔන්න අර දැන් අර ගත්තොත් අපි සලායතන විභංග සූත්‍රය. සත්‍ය දකින්න කෙනෙකුගේ එයාගේ තියෙන ලක්ෂණයක් එයාට තියෙන නිරාමස දුක සත්‍ය දකින්නේ ඇයි ඊතර වෙන්නේ නැත්තේ මෙන්න මේ දුක තියෙනවා එතකොට මේ එවැනි කෙනා දැන් අපට අද මතක් වෙන දෙයක් තමයි ආ දැන් සත්‍ය දැක්කම ආයසාව ගැන කාමේ නැහැ කියලා නෑ එහෙම එකක් නෑ කාමේ නැත්තේ රාගයේ මේවා දුර වෙලා යන්නේ සකදාගාමී කෙනෙකුට තුනී වෙනවා අනාගාමී වෙනකොට රාහත් මේ මේ මේ දුර වෙලා යනවා කාම රාග පටිගිය අනිච්චනට එම් වෙන්නේ නැහැ ඒක මේ සූත්‍රයෙන් හොඳට පැහැදිලි කරගන්න පුළුවන් යථාර්ථයෙන් දැක්කත් නිකන් නෙමෙයි යථාර්ථයෙන් මනා ප්‍රඥා අරීශාවක දැක්කත් අර කාමයේ සහ අකුසල ධර්මයන් පිටිසපයකට එකතු විවාසය නොකළොත් කාමයේ ඉක්මවන්නේ නැහැ. නැත්නම් කාමයන්ගේ තියෙන ඒ ප්‍රශ්නය නැති වෙන්නේ නැහැ. එතකොට තව මේකෙන් තව කාරණා. අද අද සමාජ ගොඩ තියෙන පරිණ ධ්‍යාන සෝතපන්නෙන්න බෑ. නමුත් ඒක මෙතනින් හොඳට තේරුම් ගන්න පුළුවන්. එහෙම එකක් නැහැ කියන එක. මෙතන හොඳට පැහැදිලි වෙනවා යථාර්ථයේ මනා ප්‍රඥාවෙන් කාමයන් දකින කෙනාත් පළවෙනි ධ්‍යානයේ ඉපදවගෙන නැත්තම් කාමයන් භුක්ති විඳිනවා අර මේ ප්‍රශ්නයට නැති වෙලා නැහැ කියලා. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා යතෝචකෝ මහානම ආර්ය ශාවකස්ස. මහානම මේ ආර්ය ශාවකයා යම් වෙලාවක යම් දවසක අපාසාදා කාම බහෝ දුක්ඛ බහුපායස ආදීනවයේ එක්ත බිහිවතේ මෙතන තකොත සමපඤ්ඤා සුදිට්ඨං හෝති. මෙන්න මේ විදිහට කාමයන්ගේ සත්‍ය ස්වභාවය මනා ප්‍රඥාවෙන් දැකලා සෝච අඤ්ඤත්තේව කාමී අඤ්ඤත් අකුසලේ ධම්මිහි පිටිසුඛං අධිගච්ඡති. අන්න කාමයන් සහ අකුසලයන්ගෙන් වෙන්ව පිටිසුඛ සහිත ඒ සමාධියකට යොමු වෙලා නැත්නම් ලැබිලා එහෙම නැත්නම් ඉතිහෙල දෙයක් ලැබුණාට පස්සේ අන්න ඒ කෙනාට මෙන්න මේ කාමයන්ට වැටෙන්නේ නැහැ ඒක හා යට වෙන්නේ නැහැ ඒක නැවත ලැබෙන්නේ නැහැ කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඉතින් ආර්ය ශ්‍රාවකව දෙන්නෙක් පැහැදිලි කරා. එක ආර්ය ශ්‍රාවකේ කාමයන්ට වැටෙනවා අනිත් ආර්ය ශ්‍රාවකයා කාමයන්ට වැටෙන්නේ නැහැ. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා බුදුරණවහන්සේගේ බෝධිසත්ව කාලය. මයම්පිකෝ මහානාම පුබ්බේව සම්බාදා සම්බාදෝ අනබි සම්බුද්දස්ස බෝධිසත්වස්සේව සතෝ අප්පාසාදා කා බහු දුක්ඛ බහුපයාසාදීනෝ එත් විහියෝති යමේ තතපු සමපඤ්ඤ සුදුක්තං හෝති අහෝසි සෝච අඤ්ඤත්තේව කාමඤ්ඤන්ත කුසලේ ධම්මේ පිරිසුකං නාජ්ජංගමං අඤ්ඤං වහතෝ සතන්තරං අතකෝ අතකෝ අහං නේවතාව අනවට්ටි කාමේසු පච්චඤ්ඤාසින් අන්න බෝධිසත්වය ගැන පැහැදිලි කරනවා බෝධිසත්වය ගැන පැහැදිලි කරන මම බෝධිසත්ව කාලේ මම මෙන්න මේ විදිහට මට අදහස නැත මෙහිම කල්පනා කරා. ඒ තමයි කාමයන්ගේ ආස්වාදයේ ටිකයි බොහෝ දුක් සහිත බොහෝ පායාස සහිත ආදීන බහුල වශයෙන් තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට යථාර්ථ වශයෙන් මනා ප්‍රඥායි මං ඒ බව මට හම්බ වුණා. නමුත් යම්කිසි වෙලාවක මම ඒ එහෙම දැක්කට කාමයන්ගෙන් වෙන අකුසල ධර්මයන් වෙන ප්‍රීතිසැපිය අත්දකින්න නැතුව ඊට වඩා ඉහළ සමාජයක් අත්දකින්න බැරි වුණා නම් ඒ තාක්කල් මන් තම ප්‍රතිඥා දුන්නේ කියනවා කාමයන් වලට නොයැටෙන කෙනෙක් කියයි කියලා. ඔන්න මේ ලස්සන කාරණාව. මම අපඥාන් පච්චඤ්ඤාසින් මම ප්‍රතිඥා දුන්නේ කාමයන් වලට නොයැටෙන කෙනෙක් කියලා ප්‍රතිඥා දුන්නේ. එතකොට දැන් එහෙනම් මෙතන මේ කියන කාරණාව වෙනස්. දැන් සාමාන්‍යයෙන් කියන කාරණාවලට වඩා එහා ගියපු කාරණාවක්. මොකද අපි දන්න දෙයක් තියෙනවා බෝධිසත්වයෝ තමන් ගහම හොයන්න පටන් ගන්න කලින් තමන් තනියම විමුක්තිය හොයන්න පටන් ගන්න කලින් ආලාරකාරා මුද්දකරාම් පුත් ළඟට ගිහිල්ලා සමාධිය ලැබුවා. ඒතර ඉස්සල්ලාම ලැබුණේ ඒක. ඒ සමාධිය යුක්ත වුණා. එතකොට එහෙනම් එතනදී ප්‍රකාශ කරේ නැහැ. එතනදී මේ කාමයන් ඉක්මවුවා කියලා ප්‍රකාශ කරේ නැහැ. ඒ වෙලෙදිත් හම්බුණා බෝධිසත්වයන් මෙතන නිවීමක් නැත්නම් ඇත්ත දැකීමක් නැහැ කියලා හම්බුණා. ඊට පස්සේ අයින් වෙලා ගියේ. දැන් මේ පැහැදිලි කරන්නේ බෝධිසත්වය සම්බුද්ධත්වයේ කරා යොමු වෙද්දී. දැන් අපි හිතනවා බුදුරජාණන් වහන්සේ එකපාරට බුදු වුණා කියලා නේ බුදුරජාණන් වහන්සේ බුදු වුණේ එකපාරට සෝතාපන්න වෙලා සකදාගාමී වෙලා අනාගාමී වෙලා රහත් වෙටපත් උනේ තනියම ඒක මහා ප්‍රධාන සුත්‍රය ලස්සනට පැහැදිලි වෙනවා සමුදය සමුදයෝති කියලා සමුදය සහ නිරෝධ නිරෝධෝති කියලා නිරෝධය දැකලා මෙන්න ඔය විදිහට දැක්කට දැකලා ඊළඟට අපරේණ සමේන පංචඋපාස්කන්ධ උද්‍යබ්බයන පස්සේ විහාසය කියනවා. ඉන්පසුව පංචඋපාස්කන්ධයේ උද්‍යබ්බය දකින් වාසය කරාට පස්සේ කියනවා අරහත්ත්වයටපත් වෙනවා. එතකොට මේ විග්‍රහය තියෙනවා. ඒකට කාලයක් අදාළ නැහැ නේ. දැන් අපට තියෙන කාලේ ප්‍රශ්නයක් එක්කනේ. ඉතින් ඒක නිසා සමහරට අපිට දවසක් දෙකක් මාසයක් එහෙම දාලා නැහැ බෝසත්ත්වයන්ගේ ඒ රාත්‍රී වෙන්න පුළුවන්. ඉතින් අපි ඒක දන්නේ නැහැ මොකද්ද කියලා. එතකොට එහෙනම් අන්න ඒ අවස්ථාවේ සෝතපන්න වුණා. සකදාගාම වුණා. නගම රහත් වුණා. එතකොට මෙන්න මේ කාමයන්ගේ යථාර්ථයේ මෙත යථාර්ථ වශයෙන් දැකලා මම මේ අකුසල ධර්මයන්ගෙන් වින්ව ඒ කියන්නේ කාමයන් මට නොලැබෙන විදිහට ඒ සමාධිය මාතුල සාක්ෂාත් නොවේ නැත්නම් කල් මම ප්‍රතිඥාවක් දුන්නේ නැහැ කියන මම කාමයන්ට නොවැටෙන කෙනෙක් කියලා ප්‍රතිඥාවක් දුන්නේ නැහැ කියනවා. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා යතවචකෝ මහානාම මහානාම යම් දවසක මම මනා ප්‍රඥාවෙන් යථාර්ථ වශයෙන්ම මේ කාමයන්ගේ ආල්පාස්වාද බව බොහෝ දුක් සහිත බව ආදීන බහුල් බව දැකලා ඒ වගේම කාමයන්ගෙන් වෙන්ව ලබන ප්‍රීති සුඛයත් ඒ වගේ එතන දිහාදීකුත් ලැබුවට පස්සේ අන්න මම කාමයන්ට නොවැටෙන දෙනෙක් නොවැටෙන කෙනෙක් කියලා ප්‍රතිඥා දුන්නා කියලා බුදුරණවහන්සේ මහා නමසක්යට පැහැදිලි කරනවා. බලන්න කොච්චර ලස්සනද. ඒ කියන්නේ දැන් මේ මේ මේ කරුණු එක ගැළපෙලා බලනකොට මේ අර පුහු ආටෝපයක් එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. සත්‍යවාදී බවක් එක තියෙන්නේ. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා කෝච වික්ඛවේ මහ කෝච මහානම කාමානං ආස්වාද මොකද්ද මහානම කාමයන්ගේ ආස්වාදය අල්පාස්වාද තියනවා කියවනේ මොකද්ද කාමයන්ගේ ආස්වාදය පංචම මහානම කාම ගුණ මහානම කාම ගුණ පහක් තියෙනවා මොනවද පහ චක්ක විඤ්ඤය රූපයිත්තකන්ත මනාපපිය රූප කාමපසංගිත රජනීය සොත විඤ්ඤය සද්ද මෙන්න මේ විදිහට අසින්දතේතු රූප ප්‍රිය වූ ස්වરૂපයෙන් යුක්ත කයින් ඇසෙන ශබ්ද, නාසයට ලැබෙන ගන්ධ සුවඳ, දිවට ලැබෙන රස, කයට ලැබෙන පහස මෙන්න මේ දේවල් තමයි කාම ගුණ. මෙන්න මේ කාම ගුණයන් කෙරෙහි කාම ගුණයන් හේතුවෙන් කාම ගුණේ පටිච්චුප්පජ සුඛං සෝමනස්සං සැපයක් සෝමනසක් උපදිනවද මෙන්න මේකට කියනවා කාමයන්ගේ ආස්වාදය කියලා. කෝච කෝච මහානාම කාමානං ආදීන මොකද්ද මහානාම කාමයන්ගේ ආදීන වේ. ඔන්න අපි අද මහා දුක කන්ද සූත්‍ර කතා කරපු ක්‍රමෙම පැහැදිලි කරනවා කාමයන්ගේ ආදීනවය. මහානම් මේ කාමයන්ගේ ආදීනවය තමයි මේ ගිහි ගෙදර වාසය කරන අයට ගිහි ගෙදර ජීවත් වීම සඳහා ශිල්ප ඉගෙන ගන්නට ඕන. එක් වතේ පය වැඩක් ඉගෙන ගන්න ඕන, ගණන් ගිලව හොදන ටික ඉගෙන ගන්න ඕන, වෙලෙහිඳාම් කරන හැටි ඉගෙන ගන්නට ඕන. ගොවිතැන් හරි ගව පාලනය කරන හැටි, ආණ්ඩු රස්සාවක් හරි හමුදාවට හරි යන්න ඕන ජීවිතේ පවත්වා ගැනීම සඳහා නැත්නම් මේ මේ මේ කමෙන් ආදුණු මේ පැහැදිලි කරන්නේ ජීවිතේ පවත්වා ගන්න ඒ දේ කරන්න ඕනේ. මෙන්න මේ විදිහට රස්සාව කරනකොට ඒ කියන්නේ Tamanට ජීවත් වීම සඳහා මිල මුදල් හම්බ කරගන්න යමු වෙන රස්සාවක් කරනකොට මොන හරි දෙයක් කරනකොට ආයි සීතලයි කියලා ඉන්න බෑ රස්නේ කියලා බෑ ඊළඟට මදුරුවෝ ඉන්නවා කියලා මැස්සෝ ඉන්නවා කියලා හුලන් තියනවා කියලා සර්පයෝ ඉන්නවා කියලා බඩගිනි කියලා පිපාසයි කියලා එහෙම බෑ හම්බ කරන්න ඕනේ මෙරි මෙරි හරි රස්සාවල් කරන්න ඕනේමයි මහානම මේ මෙන්න මේ මේක මේ ජීවිතේම අත්දකින දෙයක් මේක ලැබෙන්නේ කාමයන් නිසාමයි. මේ කාමයන්ගේ තිබෙන ආදීනම ගොඩ මේක ලැබෙන්නේ කාමයන් හේතු කරගෙනමයි. කාමයන් මුල් කරගෙනමයි වෙන්න දෙයක් නිසා නෙවෙයි. එතකොට මොකක් නිසාද ඒ කරන්නේ? මොකක් නිසාද ඒ වෙන්නේ? කාමයේ නිසා. අන්න බුදුරණවහන්සේ ලස්සනට පැහැදිලි කරනවා කාමයේ හේතු කරගෙන කාමයේ මුල් කරගෙන මෙන්න මේ විදිහට රස්සාවල් කරලා සල්ලි හම්බ කරන්න මහන්සි වෙන්නට වෙනවා. මා ඒ වගේම ඔන්න බුදුරණවහන්සේ පැහැදිලි කරන මහා නාම. ඒ වගේම තමයි මෙන්න මේ විදිහට දැන් මේ පෙන්වන්නේ සම්දිට්ඨික වශයෙන්ම Tamanට අත්විඳින්න තියෙන කාමයන්ගේ ස්වභාවය. මෙන්න මේ විදිහට සල්ලි හොයන්න මහන්සි ගන්නකොට ඒ කියන්නේ සජීය රස්සාවක් කළා, විලහෙන දාමක් කළා, ගොවිතැනක් කරලා, දෑති රස්සාවක් කළා මොනවා හෝ කළා මේ රස්සාවක් කළා සල්ලි හොයන්න මහන්සි ගන්නකොට එහෙම වීර්ය කරනකොට නමුත් එයාට ඒකේ ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? හඬනවා, වැළපෙනවා, ශෝක කරනවා, පපු අංගහ ගහ අඩිනවා. සමහර අයට පිස්සු හැදෙනවා. ප්‍රතිඵලයක් උනේ නෑනේ කී කියන්න. ඕක බලන්නද සමාජේ නැද්ද කියලා. සම්පූර්ණ මේ සමාජේ අපට ප්‍රකට වෙන දේ. ඔන්න මේ කාමයන්ගේ දින ආදීන. පුංචි ආස්වාදයකට යමු වෙලා ආදීන බහුලයි. පුංචි ආස්වාදයකට යමු වෙනවා. නමුත් ආදීන බහුලයි. එතකොට මෙන්න මේ විදිහට මේකත් ඇති වෙන්නේ කුමන් නිසාද? කාමයන් නිසාමයි. ඒ කියන්නේ ඇහැ කන නාසය දිව කය ප්‍රියමනාපයෙන් පිනවන්න තියෙන කැමැත්ත. ඇහැ කන නාසය දිව කය මේ රූප ශබ්ද ගන්ධ රස පහසෙන් සතුටු කරවන්න තියෙන කැමැත්ත නිසා තමයි මෙන්න මේ විදිහට මේ දුක ලැබෙන්නේ. කාමයේ හේතු කරගෙනමයි කාමයේ මුල් කරගෙනමයි කියනවා. මෙන්න මේ දුකත් ඇති වුණේ කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ මේ දැන්න තමා දැන්ම අත්දකින්න තියෙන ධර්මයක් දහම් කාමයන්ගේ ආදීනව ස්වභාවය. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අර සල්ලි හම්බෙන කෙනෙකුට ප්‍රශ්නේ නෑනේ. බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මෙන්න මේ විදිහට මහානම් යම් කිසි කෙනෙක් උත්සාහයෙන් වීරියෙන් යුක්තව එහෙම රස්සාවක් කළා හොඳට සල්ලි හම්බ කරගන්නවා. හොඳට සල්ලි තියෙනවා. අතපිට සරු වෙනවා. එහෙම සම්පූර්ණවට පස්සේ මේක ආරක්ෂා කරගන්න ඔන්න දැන් දඟලනවා. එතකොට දුක දුම්නස මේක ආරක්ෂා කරන්නේ කොහොමද? මේ හම්බ කරපු දේවල් ආණ්ඩුවෙන් ගණීද බදු ගහලා හරි මොන හරි ක්‍රමයකට හොරු අතර ගණීද ගින්නකට අහු වේද ජලයේ ගහගෙන ආයිද ස්වභාවික වේසණයකට අහු වේද තමන් අකමැති කෙනෙක් මේ දීපල ගණීද මෙන්න මේ විදිහට ඒ හම්බ කරපු දේ පිළිබඳව දුක ඇති වෙනවා. එහෙම දුක ඇති වෙන කෙනාගේ එක්ක හත් හොරු ගන්නවා, නැත්නම් ආණ්ඩුව ගන්නවා, බදු ගහනවා, නැත්නම් ස්වභාවික වේසනේ නැතිලා නැත්නම් තම අකමැති කෙනෙක් ගන්නවා. මෙන්න මේ විදිහට උනාට පස්සේ අයියෝ කිය කියා හඬනවා වැළපෙනවා පපුවටත් ගහ ගහ වැළපෙනවා මං හම්බ කරපු සල්ලි ඇයි මෙහෙම වුනේ ඇයි මෙහෙම වුනේ කියලා. ඔක අද දකින්න ලැබෙනවා. මේකත් කාමයේ නිසාමයි කාමයේ මුල් කරගෙනමයි කාමයේ හේතු කරගෙන වෙන කිසි දෙයක් නිසා නෙවෙයි කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. දැන් බලන්න අද සමහරවට තවත් හම්බ කරන්න මහසෙ. මේ පුදුම අර ඌනුව හිස් හැමෝටම කොච්චර ලැබුණත් හිස් අති තෘප්තිමත් වෙන්නේ. තව බලාපොරොත්තු වෙනවා. රට්ටපාල සුට්ට පැහැදිලි කරනවා. ඒ කියන්නේ එච්චරටම මේ සමාජී ගතිය එක සන්තුෂ්ටියටපත් වෙන්නේ නැහැ. තව මදි. මුළු පෘථිවියම ලැබුණ මුළු රටම එයාට ලැබුණා ඊළඟ රටකට යන්න හදනවා. තව රටක් ගන්න හදනවා. එච්චරට මේ කාමයන් නිසා මේ ආදීනව තියෙනවා. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මහා නාම මෙන්න මේ ඔය ඔකත් මේ දැම්ම තමන් තුලින් අත්දැම්ම අත්විඳින්න තියෙන ධර්මයක් තමයි ওই කාමයන්ගේ ආදීනවේ ඊළඟට ආයෙත් තවත් කාමයන්ගේ ආදීනවයක් තියෙනවා මහානාම ඒ තමයි මේ කාමයන් මුල් කරගෙනම කාමයන් හේතු කරගෙනම කාමයේ නිසාම කාම හේතු කාම නිදානම් කාම අධිකරණම් රජවරු රජවරු එක්ක වාද කරනවා සිටවරු සිටවරු එක්ක වාද කරනවා දීවදන්ති සිටුව සිටුවෙක් විවාද කරනවා වාද කරනවා රජවරු රජවරු එක්ක වාද කරනවා හඬවල් වෙනවා ඊළඟට පූජකයෝ පූජකයෝ එක්ක ගිහියෝ ගිහියෝ එක්ක ඊළඟට අම්මා පුතා එක්ක පුතා අම්මා එක්ක තාත්තා පුතා එක්ක සහෝදර සහෝදරිය එක්ක යාළුවෝ මිත්‍රයෝ එක්ක මෙන්න මේ විදිහට හඬවල් වෙනවා කලකෝලල තියෙනවා ආරවල තියෙනවා එකිනෙක අත් වලින් ගහ ගන්නවා බැන ගන්නවා පොළොව වලින් ගහ ගන්නවා අවිවාද ගන්නවා ඒවට මැදිලා සමහර අය මැරෙනවා සමහර අය දුක් විඳිනවා මේ කුමන් නිසාද කාමයන්ගේ ආදීනව නිසා දැන් බලන්නකො පින්වතුනි දැන් ඔය ප්‍රශ්න සමාජයේ තියෙන ඕක නිසා නෙමෙයිද ඔය ප්‍රශ්න සමාජේ කොච්චර තියෙනවද මොකන්ද හේතුව වෙන කිසි දෙයක් නෙමෙයි රූප සද්ද ගන්ධ රස පහස මෙන්න මේවා පිනවන්න තියෙන කැමැත්ත වෙන කිසිම හේතුවක් නැහැ ඕකට කැමැත්ත නිසා තමයි ওই ප්‍රශ්න ආරවුල් තියෙන්නේ මේ කාමයන්ගේ ආදීනව තවදුරටත් බුදුරණවහන්සේ පැහැදිලි කරනවා කාමයන්ගේ ආදීන. මේ කාම ආදීන වේ නිසාම ඊළඟට මොකද කරන්නේ? යුද ඇඳුම් ඇඳගෙන දෙපැත්තකට බෙදිලා ඊතලවල විදිමින්, හෙල්ල වලින් විදිමින්, කිනිසි වලින් විදිමින් හන බිමකට ගිහිල්ලා ඊතල වලින් ගහ ගන්නවා හෙලි වලින් ගහ ගන්නවා ඔවුන් මැරෙනවා මරණාසන්න දුකකටපත් වෙනවා මේ යුද්ධේ කුමන් නිසාද වෙන්නේ කාමයන්ගේ ආදීනිය නිසා කාමයන් හේතුයෙන්මයි කාමයන් මුල් කරගෙනමයි වෙන කිසි දෙයක් නිසා ඔය දැම්ම අත්දකින්න තියෙන ධර්මයක්. තවත් බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඒ වගේම තමයි තාප්ප ගහගෙන, කොටු කරගෙන, යුද පිටි හදාගෙන, බංකර බැඳගෙන විශාල යුද්ධයක් බවට පත් වෙලා එකිනෙක කෙනා මරා ගන්නවා, කොටා ගන්නවා. මොකද මේ කාමයන් නිසා. වෙන කිසි දෙයක් නිසා නෙවෙයි. කාමී ආදීනෝ මේ රූප සද්ද ගන්ධ රස පහස Tamanට පිනවන්න තියෙන කැමැත්ත නිසා මෙන්න මේක සිදු වෙනවා කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරන මේ කාමයන් නිසා කාමයේ මුල් කරගෙන කාමයේ හේතුයෙන්ම හොරු හොරකම් කරනවා. ගම් කොල්ල කනවා, ගෙවල් කොල්ල කනවා. මිනිස්සු බය කරනවා. බය කළා මං කොල්ල කනවා. කාන්තාවන බලහත්කාරකම් කරනවා. මෙන්න මේ විදිහට හොරකම් කරන්න පිළිවෙනවා මේ කාමයන් නිසා පසු කාලෙ මොකද වෙන්නේ? රජ්ජුරුවෝ නැත්තම් පාලකයෝ අල්ලගෙන මෙන්න මේ කට්ටියන්ට වද වින්දන වද වේදනා දෙනවා කස වලින් තරනවා වේවැල් වලින් තරනවා දණු මුගුරු වලින් තරනවා අත් කපනවා කකුල් කපනවා අත් කකුල් කපනවා කන් කපනවා නාස් කපනවා හිස් කබල් වලට බොරළු දාලා අතුල් වෙනවා ඒ මෙන්න මේ විදිහට විවිධාකාර දුක් දෙනවා මෙන්න මේ විදිහට ඊළඟට කන් වලට මේ යකඩ වලින් ගහනවා මේ ඇඟේ ඇඟ බම්පුණින් ගිනි තියනවා විවිධ දේ විදිහට මෙන්න මේ දඬුවම් දැන් බලන්න අද දැන් රජයේ කැරේට අද නොදුන්නට සමහර වෙලාවට එක එක දේවල් ඔය වගේ කරුණු සිද්ධ වෙලා තියෙනවා. මේ ඔක්කොම කුමන් නිසාද? අන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මේ කාමයන් නිසා. කාමයන් හේතු කරගෙන කාමයේ මුල් කරගෙනමයි මෙන්න මේ විදිහට දුක් විඳින්න තියෙන්නේ මේ ප්‍රශ්නේ තියෙන්නේ කාමයේ මුල් කරගෙනමයි තවත් කාමයන්ගේ ආදීනව තියෙනවා ඒ තමයි බුදුරණවහන්සේ පැහැදිලි කරන මේ කාමයන් හේතුවෙන් කාමය මුල් කරගෙන කාමයෙන් ප්‍රත්‍යයෙන්ම කාය දුස්චරිතය කරනවා වාචි දුස්චරිතය කරනවා මනෝ දුස්චරිතය කරනවා මෙන්න මේ විදිහට කාය වචී මනෝ දුෂ්චරිතේ කරලා මොකද කරන්නේ කය විඳිලා මරණින් මත්තේ නිරේ ගිහිල්ලා පොදිනවා මේක කියනවා අයම් මහානම් කාමානම් ආදීනෝ සම්පරායිකෝ ඔන්නේ මරණින් මත්තේ ලැබෙන ආදීනමය කාමයන් මුල් කරගෙන කාමයන් හේතු කරගෙන ලැබෙන අධ්‍යක්ීම. එතකොට දැන් මේ බුදුරණන් වහන්සේ මේ පැහැදිලි කරගෙන ආවේ මොකද්ද? අර මහානාම ශාක්‍යයට රාගයේ ද්වේෂයේ එනවා ලෝභ ද්වේෂ මොහ එනවා. ඇයි මෙහෙම එන්නේ කියලා ප්‍රශ්නය ඇති වුණා. ඇයි මෙහෙම වෙන්නේ මේ ඒකට උත්තරයක් දෙනකොට ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය පැහැදිලි කරලා කාමයන් එක්ක ඉන්න ආර්ය ශ්‍රාවකයා පැහැදිලි කරලා ඊළඟට කාමයන්ගේ ආදීනව ටික ටික පැහැදිලි කරන්න. වත් මේ පුංචි ආසනයක් තියෙන මේ ආදීනව. අන්න බුදුරණවහන්සේ ඒ ඒ කෙනාට මේ කාමයන්ගේ ඉක්මවීම පිණිස අකුසල ධර්මයන්ගේ වෙන්විලා කාමයන්ගේ වෙන්විලා මේ මේ ප්‍රීති සුඛ සහිත මෙන්න මේවට යොමු වීමට උපකාරයක් කරනවා. අන්න අර ආර්ය ශ්‍රාවක ස්වභාවයත් ඉන්න කෙනාට ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මෙන්න මේ වගේ කාරණාවක් භාග්‍යවතුන් වහන්සේ මෙහෙම පැහැදිලි කරන මම ඒ කාල රජගහනුවර ගිජිකුලපොවේ වාසය කරේ. ගිජිකුලපොවේ මම වාසය කරනකොට ඒ පර්වතයේ බැවුමේ තියෙන ගල්තලාවක මං ගල්තලාවක වාඩි වෙන ආසන ප්‍රතික්ෂේප කරපු නිගන්තු පිරිසක් හිටියා. ඔවුන් හිටගෙන විතරයි හිටියේ. විවිධාකාර දුක් හිතාමතාම විදෝ විදෝ හිටියා. ඉතින් මහාන මම හවස් කාලේ ඉසිගිරි පර්වතයෙන් බැහැලා ඒ කළුගල් තලාවට ගිහිල්ලා එඩිගන්ට ළඟට ගියා. ගිහින් ඒ නිගන්ටෙන් මෙහෙම ඇහුවා. ඇත්තටම නිගන්ටවරුනි ඔය කට්ටිය ඔය වාඩි වෙන ආසන ප්‍රතික්ෂේප කළා. හිටගෙන පුදුමාකාර විදියට මේ හිතාමතා දුක් විඳින්නේ ඇයි කියලා ඇහුවා. ඒ අවස්ථාවේදී එහෙම ඇහුවට පස්සේ නිගන්ටයෝ කියනවා මෙන්න මේ විදියට අප මේ ආයිසමතුන් වහන්සේ නැත්තම් මේ ශ්‍රමණයන් වහන්සේ මේ අපේ මේ නිගණ්ඨ නාථ පුත්‍රයන් තමයි මේ හැමදේම දන්න කෙනා. නිගණ්ඨ නාථ පුත්‍ර කියලා කියන්නේ සබ්බඤ්ඤු සබ්බ දස්සාමි අපරිශේෂ ඥාන දස්සනම් පටිඥාන මේ හැම පැත්තෙම නුවණ තියෙන මේ සබ්බඤ්ඤු කෙනෙක් තමයි මේ නිගණ්ඨ නාථ පුත්‍ර කියන්නේ. චරතෝජ මේ නිට්ටිට්ඨතෝ සුත්තං මෙන්න මේ නිගණ්ඨනාත පුත්‍රයන්ගේ අවබෝධි විවෘතයි ආයේ හැංගිලා නැහැ සම්පූර්ණයෙන්ම විවෘතයි මේ නිගණ්ඨනාත පුත්‍ර තමයි කියන්නේ මෙන්න මේ නිගණ්ඨනාත පුත්‍ර තමයි කියන්නේ අතිවෝ නිගණ්ඨෝ පුබ්බේ පාපකම්මං කතං තං ඉමාය කටුකාය දුක්කර දුක්කර කරියාය නිංජරත අන්න නිගණ්ඨය මෙන්න මෙහෙම ඒ නිගණ්ඨ ශාස්ත්‍රණ වහන්සේ එහෙම කියන නුඹලාට පෙර කර පාප කර්ම තියෙනවා. ඉතින් ඒ පාප කර්ම මේ පාප කර්ම ටික දුෂ්කර ක්‍රියාවෙන් ඒ පව් ටික දිරවන්නට ඕන. දුෂ්කර ක්‍රියා කරලා ඒ පව් ටික දිරවන්නට ඕනේ. ඉතින් නුඹලා මේ ඒ නිසා කය සංවර කරගන්න, වචනේ සංවර කරගන්න, මනස සංවර කරගන්න, කය කය ආයතින් පාපස්ස කම්මසා කරන එතකොට ඒ මේ මේ ආයේ වගේ දේ කර්ම කරන්න එපා කායන සංගුතෝ වාචාය සංගුතෝ මනසාය සංගුතෝ මෙන්න මේව සංවර කරගන්න එතකොට ඔබට නැවත කාය කර්මයක් කෙරෙන්නේ නැහැ පුරාණ කර්මයක් තියෙනවා නම් අන්නේ ටික නැති වෙලා යනවා අලුතින් කර්මයක් කාය රැස් වෙන්නේ නැහැ අනාගතේලයි කර්ම රැස් වෙන්නේ ඒ නිසා කර්මක්ෂේ වීමෙන් දුක්ෂේ වෙලා යනවා අන්න මෙන්න මේ විදිහට අපට නිගණ්ඨනාථ පුත්‍ර අවවාද කළා අන්න ඒකට අපි සතුටුයි. ඒ නිසා යැපි මෙහිම වාස කරන අපි ඒකට එකඟයි. මොකද්ද මේ කියන්නේ? මෙතන කියනකොට දැන් අපි හිතනවා දැන් සමහර අයට මේක තියෙනවා මේ දෘෂ්ටි අපි නිගණ්ඨ කියලා නොතිබුවට. අපි කලින් කරපු දේ ටික දැන් දුක ගෙවලා ඉවරනවා ආයේ පින රැස් කරගන්නෙත් නැහැ. ඒක ඉවරයි සසර ගමන. සමහර අය එහෙම කියන්නේ පින් ඕනෙත් නැහැ, පව් කරන්නෙත් නැහැ. මේ දැන් ගිරන් පස්සේ ඉවරයි. ඒක බලන්න මේ නිගණ්ඨයාගේ දහම. නිගණ්ඨනාත පුත්‍රගේ දහම. පින් කරන්න ඕනෙත් නෑ. පවුත් නොකර හිටියහම දැන් මෙයා පවු ගෙවනවනේ. ආය රැස් වෙන්නේ එතකොට ඉවරයි. මෙන්න මේ විදිහේ දෘෂ්ටි න බලන්න අද සමහරලාට අපි නොසිතුවට අපි මේ කතා කරන කාරණා බුදුරණවහන්සේ කියපු දේ එක කතා නොකළොත් මේ එක එක අය කියපු අදහස් බුදුරණවහන්සේගේ අදහස් නෙමෙයි ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරා මෙන්න මේ විදිහට දැන් එයාලා මේ කර්මය ගෙවනනේ මේ දේ කරන්නේ කර්මක්ෂේ වෙන්නේ ආයු උපදින්න තියෙන්නේ දුක් විඳින්නේ කර්මක්ෂේ වෙන්නේ මහාන මම මේ නිගණ්ඨයන්ගේ මෙන්න මෙහෙම ඇහුවා ඒ තමයි නිගණ්ඨවරුනි ඇත්තටම ඔයාලා දන්නවද මෙන්න මේ කාරණාව ඔබලා කලින් සංසාරේ හිටපු හිටපු බව හරි සංසාරේ නොහිටපු අය කියලා හරි ඔබ දන්නවද ඔබ කලින් හිටියා කියලා හරි ඔබ කලින් නොහිටියා කියලා හරි ඔබ දන්නවද ඔය කියලා අහනවා. ඒ අවස්ථාවේ පිළිතුරු දෙනවා නෑ අපි නම් ඒක දන්නේ නෑ. අපි ඒක දන්නේ නෑ අපි කලින් හිටියාද නැද්ද කියලා දන්නේ නෑ. එහෙනම් නිගණ්ඨවරුද ඔබ දන්නවද ඔබ පව් කරපු අය නැත්නම් ඔබ මේ කලින් පව් කරලා තියෙනවා කියන කාරණාව ඔබ දන්නවද අහනවා. පුම්බේ කලින් පෙර පව් කරලා තියෙනවා කියලා ඔබ දන්නවද අහනවා. පව් කරපු අය හවු නොකරපු නොකරපු උදවිය නොවේ කියලා නැත්නම් පහු කරලා නැති අය නෙමෙයි අපි. පහු කරපු අය කියලා දන්නවද නැහැ. අපි ඒක දන්නෙත් නැහැ. එතකොට නිගණ්ඨවරුනි ඔය කට්ටිය දන්නවද මෙන්න මේ විදිහට පව් කරපු පව් කරලා තියෙන්නේ. මෙන්න මෙහෙම පව් අපි කරලා තියෙන්නේ. එහෙම දන්නවද අහනවා. මේ විදි පවක් තමයි කරලා තියෙන්නේ කියලා දන්නවද? එහෙම දන්නේ නැහැ. ඒකත් දන්නේ නැහැ. එහෙමනම් නිගණ්ඨ ඔයාලා දන්නවද මෙච්චර පව් දැන් දිරවලා තියෙන ගෙවිලා ඉවරයි. තව මෙච්චරක් ඉතුරු වෙලා තියෙනවා. මේ දුක ගෙවුණා මේ ටික තව ඉතුරුලා තියෙනවා. එහෙම දන්නවද? ඒක දන්නේ නැහැ. ඊළඟට ඔබලා දන්නවද අකුසල නැති කරලා කුසල අකුසලානම් දිත්තේ ධම්මේ අකුසලානම් ධම්මානම් පහන කුසල උපසම්පදාය. ඒ කියන්නේ අකුසල් ප්‍රහාණය කළ කුසල උපදවා ගන්න ඔබ ඔබලා දන්නවද අකුසල් ප්‍රහාණය කළ කුසල උපදවා ගන්න? නෑ ඒක දන්නේ නැහැ. ඒ කට්ටිය නිකන් බුදුරණවහන්සේ දේශනා කරනවා ඒක දන්නෙත් නෑ කියවනේ. ඉති කියලා තුම්මේ ආවසෝ නිගණ්ඨෝ න ඥානාති. ඔබලා හරි පුදුමි අපුදුම උදවිය නිගණ්ඨවරුනි. ඔබලා කලින් සංසාරේ කලින් හිටියද කියලා හැවම දන්නෙත් නෑ කියනවා. පව් කරපු අය දැව්ව පව් කරලාද නොකරපු අය නොවේද කියලා හැවම දන්නෙත් නෑ කියලා කියනවා. කොයි ආකාර පවුද කරේ හෝ මේක දන්නෙත් නෑ කියනවා. කොච්චර පව් ගෙවිලාද කියලා ඊට පස්සේ ඒක දන්නෙත් නෑ කියලා කියනවා. මේ ඒ වගේ අකුසල ධර්මයන් නැති කළ කුසල ධර්ම උපදවා ගන්න දන්නව සහෝදර ඒක දන්නෙත් නෑ කියලා කියනවා. කියලා බුදුරණවහන්සේ නිගණ්ඨයන්ට එහෙම කියලා මෙන්න මේ වගේ කාරණාවක් කියනවා. දිට්ඨිය එවං සන්ති ආවසෝ නිකන්තෝ යේ ලෝකේ ලුද්දා ලෝහිතා පාණිනා කුරුරා කුරුර කම්මන්තා මනුස්සේසු පච්චාතා තේ නිගන්තසු පබ්බජ්ජಂತಿ ඔබ එහෙනම් මෙන්න ඔබලා එහෙනම් මේ වගේ කට්ටිය තමයි මට හිතෙන්නේ. එහෙනම් ඔබලා ආය දෙකක් නෑ මේ වගේමයි. ඒ තමයි ওই කට්ටිය මීට කලින් රෞද්‍ර විදිහට ලේ තැවරුණු අත් ඇති පූර්ව මිනිසුන් අතර ඉපදිලා. ඒ වගේ වැඩක් තමයි කරගෙන ඉඳලා තියෙන්නේ. ඒකයි දැන් මේ විදිහට මේ පව් ගෙවන්නේ. ඉතින් ඇත්තනේ. ඒ කලින් විශාල වශයෙන් පව් කරලා තියෙනවා. කූර මිනිස්සුට වෙලා ඉපදෙලා. ඒකයි දැන් මේ පව් කරන්න කියලායි හිතෙන්නේ. දැන් මේ පව් ගෙවන්නේ. එහෙම කිව්වට පස්සේ මේ බුදුරණවහන්සේ දේශනා කරාට පස්සේ නිකාන්තිය අහනවා මෙහිම. නකෝ ආවසෝ ගෝතම සුකේන සුකං අධිගන්තබ්බ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සැප විඳලා නම් සැප ලබා ගන්න පුළුවන්කම නැහැ. දැන් ඒතර බුදුරණවහන්සේ සැප විඳිනවා කියලා සැප විඳිනවා. ඒ කියන්නේ ලෝකෙට පේන හැටි කොච්චර දෙයක් ලෝකේ වැරද්දක් පේනවද? I think මේ මේ සුදු හඳුන් කරපු කුටිවල වාසය කරා. දුක් දුන්නේ නෑ කයට. ඊළඟට කියනවා දුක් ඉඳලා තමයි මේ සැප ලබන්න පුළුවන්. සැප ඉඳලා සැප ලබන්න බෑ. දුක් ඉඳලාමයි සැප ලබන්න පුළුවන්. ශ්‍රවණ ගෞතමයන් වහන්සේ යම් විදියකින් සැපක් විඳලා සැපක් ලබන්න පුළුවන්කමක් තියෙනවා නම් මේ මගධ රටේ ඉන්න බිම්බිසාර රජුරෝ මගධ රටේ ඉන්න බිම්බිසාර රජුරෝ තමයි මේ සැපේ ලබන්න පුළුවන් හොඳම කෙනා. ඇයි හොඳටම සැප ලබනවනේ. ගෞතමයන් වහන්සේට වඩා ඔබට වඩා මේ බිම්බිසාර රජුරුවන් තමයි සැපසේ වාසය කරන්නේ නේද? දැන් බුදුරන් වහන්සේ සැපක් කරා යන්න වාසය කරන දෙයක් කරනව නමුත් ඊට වඩා සැපක් වාසය කරනවා බිම්බිසාර රජුරුව. එහෙනම් වැඩිම සැපක් ලබන්නේ ඊළඟට බිම්බිසාරංජිරුව කියනවා ඔය න්‍යායට අනුව කියලා බුදුරණවහන්සේට නිගණ්ඨයෝ කියනවා. ඒ අවස්ථාවේදී බුදුරණවහන්සේ මේ නිගණ්ඨයන්ට කියනවා මේ නිගණ්ඨය ඇත්තටම මේ ඒකාන්තයෙන් මේ නිගණ්ඨය කිසි දෙයක් සලකන්නේ නැතුව බරපතල බවක් මේ ගැන නොසිතාම මෙන්න මේ විදිහට මේ ප්‍රකාශ කරේ. ඒ තමයි මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ. ඒ කියන්නේ සැපකින් ඉඳලා සැප ලබන්න පුළුවන් කියන එක ගෞතමයන් වහන්සේ කියනවා. දුකින් ඉඳලා දුකයි දුකිනුයි සැප ලබන්න පුළුවන්. සැපකින් ඉඳලා සැප ලබන්න පුළුවන් නම් හොඳටම සැප ලබන්න පුළුවන්කම ලැබෙන්නේ මේ ඔබට වඩා නැත්නම් ශ්‍රමණ ගෞතමයන්ට වඩා මගධ රටේ රජුරවන සේනි බිම්බිසාර රජුරවන්ටයි කියලා මෙහිම කිව්වනි කියලා බුදුරණවහන්සේ හිතනවා. බුදුරණවහන්සේට අන්නේ විදිහට කල්පනා වෙනවා මෙන්න මෙහෙම කිව්වනි කියලා. එයාටම කියනවා. ඊළඟට බුදුරණවහන්සේ කියනවා ඒ ඒ ගැන එහෙනම් අහන්න ඕන ඔය කාරණා පිළිබඳව සැපසේ වාසය කරනවා කියලා ඔය ජෙදනාගෙන් අතුරින් ඇත්තෙන්ම කවුද සැපසේ වාසය කරන්න කියලා අහන්න ඕනේ ගෞතම බගදේශවර බිම්බිසාර රජුරෝ ශ්‍රමණ ගෞතමයන්ද කියලා. එහෙනම් අහන්න ඕන කොහොමද සැපේ කියන්නේ මොකද්ද කියලා. ওই විදිහට මේ මේ කල්පනා කල්පන නුවණින් කල්පනා කරන්න නැතුව ඔහොම වචනයක් කතා කරන්න කලින් ওই විදිහේ දෙයක් කියන්න කලින් අහන්න ඕනේ කවුද සැපසේ වාසය කරන්න කියලා. දැන් සැපසේ වාසය කරන්නේ කවුද කියලා. අහන්න ඕනේ. දැන් පිටරටනේ පේන්නේ බිම්බිසාර රජුර සැපසේ වාසය කරනවා කියලා. කවුද සැපසේ වාසය කරන්න කියලා අහන්න ඕනේ. නිගණ්ඨවරුනි ඔබලා අදහවසෝ ගෝතම අම්මේස් සහ සාපරිලදප්තම් වහසිතම් ඔබ මෙන්න මේ විදියට ඇහුවොත් තේන ආවසෝ නිගණ්ඨෝ තුම්මේ එත්ත පටිපුච්චිස්සාම මෙන්න මේ විදියට ප්‍රශ්න ඇහුවොත් එතකෝ මෙන්න මේකට ඔබට මේ ඔබට තේරෙන විදියට උත්තර දෙන්න කියනවා මම මෙහෙම ප්‍රශ්න අහනවා ඔබට තේරෙන උත්තරයක් දෙන්න ඔයාලා මොකද්ද මේ ගැන හිතන්නේ නිගණ්ඨවරුනි මොකද්ද හිතන්නේ? මගධ රටේ බිම්බිසාර රජුවන්ට මේ සේනා සහිත බිම්බිසාර රජුවන්ට මේ කය හොලවන්න නැතුව වචන කතා කරන්න නැතුව එක දිගට දවස් 7ක් ඒකාන්ත සැපයකින් වාසය කරන්න පුළුවන් දානවා. තංකිම්මඤ්ඤ තංකිම්මඤ්ඤ සාවසෝ නිගණ්ඨ පහෝති රාජා මගදෝසේන විඹසාරෝ අනිඤ්ඤ බානෝ කායේන අභාසමානෝ වාචා සත්ත්‍ය රත්ත්‍රින් දිවානේ ඒකාන්ත සුඛං පටිසංවේදී විහෙරෙන්තු මේ ඒකාන්ත සැපයක් වාසය කරමින් ඉන්න පුළුවන් වෙන සත්‍යයක් දවස් 7ක් 6 සොලවන්න තු වචන කතා නොකර ඒ වේවට පස්සේ ඊළඟට පුළුවන් ද කියලා අහනවා එහෙම රජ්ජිරුවන්ට වාසය කර ඒකනම් රජ්ජිරුවන්ට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි කියනවා එහෙමනම් පුළුවන් ද රජ්ජිරුවන්ට දවස් ඒ විදියට දවස් 6ක් වාසය කරන්න දවස් 5ක් 4ක් 3ක් 2ක් එක දවසක් වාසය කරන්න පුළුවන් දහනවා. ඒ විදිහට සැපසේ කය වලවන්න නැතුව වචන කතා කරන්න නැතුව. ඒකනම් රජ්ජුවන කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියනවා. බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. අහංකෝ ආවසෝ නිගණ්ඨාමි. නිගණ්ඨවරුනි මට පුළුවන් කය වලවන්න නැතුව වචන කතා කරන්න නැතුව දිවා රාත්‍රී එක දවසක් ඒකාන්ත සැපයෙන් ඉන්න. දවස් දෙකක් තුනක් හතරක් පහක් හයක් හතක් ඒකාන්ත සැපයෙන් වාසය කරන්න පුළුවන්. මට පුළුවන් ඊට වඩා එහෙම ඒ විදිහට වාසය කරන්න. තංගි මඤ්ඤසි දංකින් මඤ්ඤතාවසෝ නිගණ්ඨා එවං සන්තෝකෝ සුඛ විහා සුඛ විහාරීතරිත රාජෝව මගදු කවුද දැන් වැඩිපුරම හිනම් සැපසේ වාසය කරන්නේ මගදේශවර බිම්බිසා රජුද මමද සැපෙන් වාසය කරන්නේ කියලා අහනවා ඊළඟට මේ නිගණ්ඨවරු කියනවා ඔහොම බලද්දී නම් ඉතින් සේන බිම්බිසාර මගධ රටේ බිම්බිසාර රජුරවන්ට වඩා ගෞතමයන් වහන්සේ තමයි සැපසේ වාසය කරන්නේ කියලා නිගණ්ඨවරු කියනවා. ඉතින් මෙන්න මේ භාග්‍යවතුන් වහන්සේගේ මේ දේශනාව මෙතනින් අවසන් වෙනවා මහා නාම සාක්‍ය සතුටු වෙනවා. එතකොට දැන් මේ මෙතනින් කුළු ගන්නලා පින්නේ මොකද්ද? මහා නාම සාක්‍යයට කාමයන්ගෙන් වෙන්වීමෙන් ලබන ඒ සැපයේ තියෙන වටිනාකම පෙන්නවා. ඒ නිගණ්ඨයන් ඒ කියන්නේ සතුටින් සැපයෙන් ඉන්නවා කියන කාරණාව අර්ථාන්විතව දැන් අතන බ්ලෝකයට පේන සැපයක් හම් සැපයක් එක්කනේ පේන්නේ ලෝකෙට. දැන් ඒතකොට කාමය කියන සැපයට වඩා එහා ගියපු සැපයකින් යුක්ත. දැන් කාමයන් ඉගෙන යුක්තවනේ මේ මහා නාම ශාක්‍යයත් ඉන්නේ. ඊට වඩා සැපයක් තියෙනවා කියන එක. බිම්බිසාර රජුරෝ උදිනවට වඩා සැපයක් තියෙනවා කියන එක. මෙන්න මේ කාරණාව පැහැදිලි කළ දුන්නා මේ මහා නාම ශාක්‍යය බුදුරන් වහන්සේ. කාමයන්ගේ ආධිනව පැහැදිලි කරලා මෙන්න මේ විග්‍රහය පැහැදිලි කරලා දුන්නා. එතකොට දැන් මෙතනදී ලස්සන කරන ගොඩාක් කියවන ආර්ය ශ්‍රාවකෙක් සත්‍ය සත්‍ය වශයෙන්ම යතහ බුත් වශයෙන් කාමයන් දැක්කත් කාමයන්ගේ ස්වභාවය දැක්කත් ඒකෙන් නිදහස්ව ඒ සමාධිය ලබන්නේ නැත්නම් කාමයන් එක්ක ඉන්නවා කියන එක. තව කෙනෙක් එහෙම ඉන්නේ නැහැ කියන එක. ඊළඟට මේක ප්‍රකාග දේශක ලෝභ දේශමෝ ප්‍රහාණුන නම් එයා ගිහි කිදරින්නේ නැහැ කියන එක. ඊළඟට යා කාමයන් භුක්ති විඳින්නේ නැහැ කියන එක. මෙන්න මේ විදිහ ගොඩාක් විග්‍රහ කළා කාමයන්ගේ ආදීනවේ පැහැදිලි කරලා ඒ වගේම කාමයන්ගේ ආස්වාද අල්ප බව පැහැදිලි කරලා ඒ කාමයන්ගේ ආස්වාදයට වඩා මේ බුදුරණවහන්සේ ලබන සැපය පිළිබඳව නිගන්ඨයන් එක්ක කතා කරීමේ උදාහරණයක් එක්ක පැහැදිලි කරලා මහා නම ශාක්‍යයට මේ කරුණු විස්තර පෙන්ලා දුන්නා. එතකොට මහා නම ශාක්‍යයේ දේශනාව සතුටින් අනුමෝදන් වුණා. මෙන්න මේක තමයි චූල දුක්ඛඛන්ධ සූත්‍රය දුක්ඛ ගැන වදාළ පුංචි දේශනාව තමයි මේ වහනාම සාක්‍ය ආරම්භයා බුදුරන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ. ඉතින් මේ දේශනාව තුළ අපටත් ගොඩක් જાති ගන්න තියෙනවා, ලස්සන කරුණු තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණා අපි තේරුම් ගන්න, තේරුම් අරගෙන අපේ ජීවිතේටත් ඒ ධර්මයේ ගලප ගන්නට ඕනේ. ඒ තුළ අර්ථය අපි අපේ ජීවිතයට ගන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ දේශනාව පාදක කරගෙන ඔබට යම්කිසි දහම් කරුණු තේරුම් ගන්න තියෙනවා නම් අහන්න පුළුවන්. හොඳයි සීල් දෙනාට තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්ස මේ සූත්‍ර දේශනාවේදී පංචකාම ගුණ කියලා අපේ ඇහැකන්නාසේ දිව ශරීරය කියන පහ ගැන කතා කරනවා නමුත් අපි දන්නවා මන ධම්ම ඒ කියන්නේ මනස් වෙනියොත් අපිට පුළුවන් සැපක් විඳින්න දුකක් විඳින්න. ඒත් මේ මනධම්ම කියන එක මෙතෙන්දී කතා කරන්නේ නැත්තේ ඇයි කියලා පහදලා දෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? තිරුවන් සරණයි. තිරුවන් සරණයි. පංචකාමයන් කියනකොට කාමයන් පහයි. ඒක ඇහැ කන නාසය දිව කයෙන් ගත් එකක් තමයි මනසින් කල්පනා කරන්නේ. එතකොට මනසින් කල්පනා කරන්නෙම ඇහැ කන දිව කය මනසින් ගත්තා. ඒක සංකල්පමීය රාගයක්. නැත්නම් ඇහැට පෙනෙච්ච දේ ඔස්සේ කල්පනා කරලා කාමයක් හිතේට භුක්ති විඳිනවා. උන්න බ්‍රාහ්මණ සූත්‍රයේත් පැහැදිලි කරනවා ඇස කන නාසය දිව කය කියන එකට පිළිසරණ මනස කියලා. එතකොට මේ මනස තියෙන්නේ ඒවත් එක. ඒක ඉක්මවපු කාරණාවදී කතා කරනකොට කාමයන්ගෙන් වෙන්ව අන්න කාමයන්ගෙන් වෙන්ව රූපයත් ඉක්මවපු කාරණාව දැන් කාමයන් නැතිවත් ලෝකේ පවත්ම තියෙනවනේ. එතකොට රූපී ස්වභාවයත් එක්ක හොයන්න කතා කරන්න පුළුවන්. කාමයට රූපයත් ඉක්මවා රූප සමාධිය කතා කරනකොට මේ ඇස කන නාසය කයෙන් ගත්ත ඒ වගේ ඉක්මවා කියන එක මහවිදල් සූත්‍රයේ පැහැදිලි කරනවා. එතකොට එහෙනම් ඒ මනින් ගන්නෙත් මනින් අපි කල්පනා කරන්නෙත් ඇස කන නාසය දිවකයේ දේමයි. ඒ කියන්නේ රූපයක් මුල් කරගෙනමයි ශබ්දයක්. ගන්ධයක් රසයක් පහසක් මේකක් මුල් කරගෙනමයි ඒ කාම ආස්වාදේ තියෙන්නේ වෙන දෙයක් එක නෙමෙයි ඉතින් ඒ නිසා පංචකාමයන් වෙන්නේ එකයි ඒ කල්පනායමයි තියෙන්නේ එතකොට ඒක මනස පිළිසරණ කරගෙනමයි තියෙන්නේ වෙන දෙයකින් කියන්න බෑ මේ මේ කරුණු හේතුඵල ධහම එක්ක කලප ගන්න බෑ ඒක වෙනස්. මොකද හේතුඵල ධහම කියන වෙන විග්‍රහයක් මේක වෙන විග්‍රහයක්. අපි ওই විග්‍රහ දෙක පටල ගන්න යන්න හොඳ නෑ. පටිච්චසමුප්පාද විග්‍රහය සහ මේ විග්‍රහය මොකද කාමයන් ඉක්ම වීම කියන එක පුතඥනියක් කරනවා ආර්ය ශ්‍රාවකයා විතරක් නෙවෙයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඒ කාමයන්ගේ ආස්වාදය සහ ආදීනව සම්බන්ධයෙන් යථාභූතං සමපඤ්ඤාය දිත්තං කියලා සඳහන් වෙනවා. එතනදී ඒ යථාභූතං සම්පඤ්ඤාය සුද්ධිකම් කියන යෙදුම ඒක සම්බන්ධයෙන් යෙදෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. මොකද බැලු බැලමට උත්තර වෙන පරයය බොහොම මේ ඒ ලෝකයට අදාළ දෙයක් සමුදය සංගමයේ මෙතන ගැන කිසි දෙයක් කියෙන්නේ නැති හින්දා ඒ කාරණාව ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. තේරුවන් සරණයි. ඔව් ඇත්තටම එහෙම කරුණු මේ මොකක්වත් විශේෂයෙන් කියන්නේ නැහැ. ඉතින් මෙතන විශේෂ වැදගත් කාරණාව තමයි ආර්ය ශ්‍රාවකය කියන කාරණාවත් එක්ක කතා කරන්නේ. ඊළඟට ආර්ය ශ්‍රාවකය අතාරත වශයෙන්ම කාමයන් දකිනවා. මොකද දැන් සාමාන්‍යයෙන් ඕකදී කතා කරොත් කාමයන්ගේ අපි ලෝකයේ තියෙන මට්ටමින් ගත්තොත් ලෝකයේ තියෙන මට්ටමින් කියන්නේ අපි හිතමු කාමයන් කියන්නේ වැරද්දක් කියලා හරියටම දකිනවා නම් යමෙක්. ඒ කියන්නේ කාමෙන් එපා වෙනවා කියන එකනේ. ඒ කියන්නේ අපි ආර්ය ශ්‍රාවක කතාව පැත්තකින් තියලා කාමයන් කියන්නේ මොකද්ද කියන එක අපි ඇත්ත දකිනවා කියනවා නම් ඒකේ අල්ප ආස්වාද බවත් ආධුනික බහුල බවත් කියන මෙන්න මේ කාරණාව තමයි ලෝකේ මට්ටමින් ඒ කාරණාව හම්බ වෙන්නේ. එතකොට එහෙම හම්බ වෙනකොට එහෙම දකින්න කෙනාට හරියටම එතකොට යාගේ ස්වභාවය තමයි කාමයන්ගේ වෙන් වෙනවා. මොකද හේතුව ඒක කියන්නේ හොඳටම හරියටම හම්බ වෙනකොට. හැබැයි ප්‍රඥාව කියන කාරණාව තම පඤ්ඤාය දත්තබ්බක්. යථාභූත සම්මප්පඤ්ඤාය දට්ටබ්බ. ප්‍රඥාවෙන් දට්ටබ්බන් කියන්නේ ප්‍රඥාව කියන්නේ එක්තරා ඇහැක්. එතකොට මේ ඇහැකින් පේන එක ආර්ය ශ්‍රාවකයාට තමයි මේ ඇහෙන් පේන්නේ. ආර්ය ශ්‍රාවකයාට ඒක පේනවා. ඒක දැක්ම තියෙනවා. නමුත් දැක්ම තිබ්බට අර සාමාන්‍ය කෙනා කාමයන් දැකලා ඒ කාමයන්ගේ සත්‍ය මොකන්ද කියලා තේරුම් අරගෙන කාමයෙන් අයින් වෙලා ලැබෙන සමාධිය වගේ දෙයකට ඒ ඒ කල්පනාවක් එක්ක නෙමෙයි කතා කරන්නේ. මොකද ඒ කල්පනාව කෙනෙකුට දුන්න අනිවාර්යෙන් එයා ඉක්මවනවා. මොකද එයා මනා ප්‍රඥාවෙන් කියන්නේ ඒ ලෝකෙ මට්ටමින් ඒ කාරණාව ඒ කියන්නේ ලෝකෙ මේ කාමයන්ගේ අල්ප ආස්වාද බව ආදීනවය බහුල බව මේ කරුණු දකමින් වාසය කරන කෙනාට කාමයට කිජු වෙන්න බෑ. එයා අයින් වෙනවා. අර සීක කෙනෙක් දකින දර්ශනය කියන කාරණාවේදී සීකයාට මේ යථාර්ථ වශයෙන් මේ කාමයන් කියන්නේ මොකද්ද කියන එක හම්බ වෙනවා. නමුත් එයාට ඒ දැක්ම තිබුණට ඒක ලෝකේ දැක්මක්. ඒ කියන්නේ දැන් අපි උදාහරණයක් ඇත්තේ ගත්තොත් සේක කෙනාට පටවිය හම්බ වෙනවා පටවි මාමඤ්ඤය. ඒතොර පටවිය හම්බ වෙනවා පටවි මාමඤ්ඤය. හැබැයි ඒ කියන්නේ පටවිය ලැබිලා තියෙනවා. එතකොට ඉතින් මාමඤ්ඤය කියන්නේ වැරද්දක් කියලා හම්බෙලා තියෙනවනේ. ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන මේ හැම එකක් පිළිබඳ මූලපරයසුට පැහැදිලි කරනවා. ඒක වැරද්දක් කියන කාරණා. මාමඤ්ඤ විඥානයේ හිටිනවා. හැබැයි වැරද්දක් කියලා හම්බුනේ නැත්තක් හම්බෙච්ච නිසා. හැබැයි ඒක හම්බුණාට ඒක අයින් වෙන්න විදිහක් නැහැ. අන්න ඒ දර්ශනය ශේඛයට තියෙනවා. එතකොට ඒක දැක්මක් මිසක් අර කල්පනාව නෙමෙයි. දැන් කාමයන්ගේ වැරද්දක් කියලා අපි ලොකුවට කල්පනා කරන්න ගියොත් සංකල්පමී රාගයේ ඔස්සේ ලෝකේ මට්ටමින් අපි කාමයේ හොයන්න ගියොත් ඒ කල්පනාව හොයන්න ගියොත් වෙනස්ම කල්පනාවකට යමු වෙනවා. උදාහරණයක් ඇටියට අපි හිතමු අපි දැන් ජීවත් වෙන කාරණාවේදී අපි හිතමු අපි ප්‍රියමනාප රූපයක් එහාට දැක්කහම මේකේ ඇත්ත මේකේ සත්‍ය මොකද්ද කියලා කල්පනාවෙන් අපි බලනකොට ඒක කල්පනානේ බලන්න තියෙන්නේ සත්‍ය. ලෝකයේ ඉන්න කෙනෙකුට එයා බලන්න පටන් ගන්නවා මේක මේක මේකෙස් මේක කෙස්ලොම්නේ දස් ටික. මේක මෙහිම ආදීනවා මේ පුංචි ආස්වාදයක් තිබුණේ. මෙන්න මෙහිම කල්පනාවට යොමු වෙනවා. ඊළඟට මේ රසක් එක්ක මේ රස මේක පිළිකුලා මේ වගේ දේවල් තියෙන කියලා අපි මේ කන දේ ගැන. මෙහිම කල්පනා කරන්න කරන්න එවැනි කෙනෙකුට ඒක අල්ලගනින්න බෑ. මොකද වෙන කල්පනාවකට ගිහිල්ලා. අන්න එයා ක්‍රමානුකූලයෙන් අයින් වෙනවා. දැන් සීක කෙනාගේ තියෙන්නේ දැක්මක්, දර්ශනයක්. දර්ශනය කියන්නේ කල්පනාව වෙන කල්පනාවකට ගිහිල්ලා නැහැ. ලෝකේ දකින කෝණිය. එතකොට ඇත්තක් පේන ඇත්තක් පේනවා. හැබැයි මාමඤ්ඤී කියන විධානයක් තියෙනවා. සම්මප්පඤ්ඤාය වශයෙන් ඇත්තක් පේනවා. ඒ ඇත්ත අර සමුදේ අස්තංගමේ ආස්වාදයේ කියන මනා ප්‍රඥාවෙන් දකිනවා කියන විග්‍රහය නෙමෙයි. ඔක දෙකක්. මොකද එහෙම දකිනකොට දකිමින් වාසය කරන කෙනාටත් ඒ තුළ ඉදීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. කාමයන් කියන කාරණාව කල්පනා කරමින් ඉන්න කෙනාටත් ඒ තුළ ඉඳීම හැකියාව ලැබෙන්නේ මොකද හේතුව එයා වෙන කල්පනා කරන නිසා. දකිමින් වාසය කරමින් ඉන්නවා නම් හැම වෙලෙම කියන්නේ එයා නිරන්තරයෙන්ම අන්න එතකොට එයාට කියන්නේ දැන් සමුදය අස්තංගමේ දකිනවා කියන කාරණාවයි බුදුරණවහන්සේ පෙන්වන්නේ සංකතේ ලක්ෂණේ තුන්වෙනි කාරණාව දාලා පෙන්වන්නේ නැහැ. දැන් ප්‍රතිපදාවක් හැටියට භාවනා කරමින් යන විග්‍රහයේදී යතහා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං කියලා පංචපාස්කන්ධයේ උදේවය දකිමින් වාසය කරන විග්‍රහයකදී උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති දස සංයතත්තම් පඤ්ඤායති කියන විග්‍රහය පැහැදිලි කරන්නේ නැහැ. එතන පැහැදිලි කරන්නේ සමුදය අස්තංගමේ සමුදය අස්තංගමේ හැබැයි ලෝකේ දකින කෝණයක් ලෝකේ සේකයේ ලෝකේ ජීවත් වෙනවා ජීවත් වෙන සේකයාට ලෝකේ ජීවත් වෙද්දී පුතඥ නැහැ. සත්‍ය දකින්න නැතිව ඒ කියන්නේ අපි හිතමු සමුදය දකින්න අස්තංගම දකින්න. සමුදය අස්තංගමේ දකිමින් ඉන්නේ නැති අවස්ථාවක් තුල ජීවත් වෙනවා. අපි රාගෙන් ඉන්නවා කියන සේක ගැනීම. ඒ අවස්ථාවේ පුතඥ නැහැ. ඒත් සේකමයි. සෝතපන්න කියලා ඒත් සෝතපන්නමයි. හැබැයි ඒ අවස්ථාවේ දකින්න කෝණයක් තියෙනවා. ඇත්තම දකින්නේ. මනා ප්‍රඥාවෙන් දකින ආස්වාදයේ ආදීන නිස්සාරණ. හැබැයි කල්පනාවෙන් නෙමෙයි. ආස්වාද ආස්වාදයට ආධින වාදනට නිසා හැබැයි මා මා කියලා විධානයක් තියෙනවා. ඉක්මීමක් තියෙනවා. ඔන්න ඔය ගතිය සීක කෙනාට තියෙනවා. හැබැයි එතන කියන්නේ සමුදය අස්තංගමේ හොයනවා කියන එක නෙමෙයි සංකතයේ ලක්ෂණ විග්‍රහ තුනක් තියෙනවා. උපාද පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිරස අඤ්ඤතත්තම් පඤ්ඤායති. ඒ සීකයාගේ දකින්න දැක්ම. සමුදය අස්තංගමේ දැකීම තමයි ප්‍රායෝගිකව ප්‍රඥාවෙන් දකිමින්ම වාසය කරන. ඒ කියන්නේ එතන අර එතන විග්‍රහ කරන්න වෙනම භාවනා කරන නැත්නම් මේක සත්‍ය හොයන, පරිවිමර්ශනය කරන ඥානතෝපස්සතෝ කියන කාරණා. මෙතන පැහැදිලි කරන්නේ සීක කෙනක් දකින කෝණයක් තියෙන මූලපරය සූත්‍ර විග්‍රහය වගේ. එහෙම දැක්කත් එයාට අර කාමයන්ගෙන් වෙන්වෙන්න, අන්න කාමයන්ගෙන් වෙන්වීමට වෙනම කල්පනාවක් ඕනේ. පොතඥයන්ත් ඒ කල්පනාව කරන්න පුළුවන්. ඒ කල්පනාව වුණාට පස්සේ තමයි කාමයන්ගේ වෙන් වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. අන්න ඒක වෙන් වීම. ඒක තවත් ක්‍රමයකට පුළුවන්. ඒ තමයි සමුදයස්තංග මේ දකිමින් වාසය කරන්න පුළුවන් නම් ආත් ඒකත් කාමයන් වෙන් වීමට උපකාරයක් වෙන එකයි. දැන් සෝතාපන්න කෙනෙකුත් ඉන්නවා. සෝතාපන්න කෙනයි සකදාගාමි මගේ කෙනා කියන්නේ දෙන්නෙක්. අටපුරුෂ පුද්ගලෝ කියනකොට. සෝතාපන්න කෙනෙක් ඉන්නවා සකදාගාමි මගේ කෙනෙක් ඉන්නවා මාර්ගයේ. එතකොට මෙතන දෙන්නෙක් වෙනම ඉන්නවා. සෝතාපන්න කෙනා සකදාගාමි මගේ කියලා කතා කරන්න බෑ. එහෙනම් සෝතාපන්න කෙනෙක් කතා කරන්න බෑ. එහෙනම් සෝතාපන්න වෙච්ච ගමන්ම සකදාගාමි මගේ ගමන් කරනවා නම් සෝතාපන්න කෙනෙක් කතා කරන්න බෑනේ. මොකද පුරුෂයන් 8 දෙනාට දන් දීමේ විපාක වෙමින් බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඒතර 8 දෙනෙක් වෙනම ඉන්නවා. එහෙනම් සෝතාපන්න කෙනෙක් ඉන්නවා. එහෙම කෙනෙක් ජීවත් වෙනවා. එයාට සකදාගාමි මගේ යනවා කියලා විවහාරයක් කරන්නේ නැහැ. වෙනම කෙනෙක් සකදාගාමි මාර්ගය ගමන් කරනවා. එහෙනම් අන්නේ සෝතපන්න කෙනා සෝතපන්න වෙච්ච කෙනාගේ දකින්න දැක්මක් ලෝකේ තියෙනවා. හැබැයි ඒක න සකදාගෙන මගේ ගමන් කරනකොට අන්න ඊට අදාළ ප්‍රතිපදාවක් තියෙනවා. අන්න එතකොට එයා කාමරාගපටික තුනේ කිරීමට සත්‍ය දකිමින් සමුදය අස්තංග දකින ප්‍රතිපදාවකට යමු වෙනවා. ඊළඟ කාමරාගපටික තුනේ වෙනවා. මෙන්න මේ විදිහට එයාත් වෙනම ක්‍රමයකින් කාමයන්ගේ වෙන වෙන ස්වභාවයකට යමු වෙනවා. අන්න ඒක එතකොට කාමයන් විමුක්ති ස්වභාවය අත්විඳිනවා. ඔන්න ඔය කාරණාවකට බුදුරන් වහන්සේ කුළු ගන්නලා පෙන්නවා මහා නාම ශාක්‍යයට. එතකොට එතන සමුදයස්තංගමේ දැකීමක් කියන එක නෙමෙයි ලෝකයේ දැක්මක්. ඒ ලෝකයේ දකින න්‍යායය. සත්‍ය වශයෙන් දකින්න වැරද්දක් නෙමෙයි සත්‍යම දකිනවා. සංකතයේ සංකත ලක්ෂණ බව දකිනවා. ඒකයි බුදුරන් වහන්සේ පෙන්වන්නේ දැන් අපි හිතමු මූලපරය සූත්‍ර විග්‍රහයේදී පටවි මඤ්ඤති පටවි මාමඤ්ඤති පටවි මාමඤ්ඤති කියන්නේ එක වෙලාවකට නෙමෙයි. සේකයා කියන්නේ සේකයා තමයි. එහෙනම් සීකයට සීකත්වයට පැමිණිච්ච වෙලේ ඉඳලම එයා මාමඤ්ඤි. සීකත්වයේ ඉන්න කෙනා රාගයෙන් ආශ්‍රය විදියත් ඒත් මාමඤ්ඤි. දකින කෝණේ යාගේ. ඒත් මාමඤ්ඤිමයි. එතන නැත්තම් මඤ්ඤි වුණා නම් පුතඥනයි. ඒකවල පුතඥන වෙන්නේ සීකේ කෙනෙක් රාගයෙන් සේවන රාගයෙන් සේවනේ වුණා කියලා. දැන් මෙතන මහා නම ශාක්‍යයට ලෝභ දේශ මොහ ඇති වෙනවා. නමුත් එයා පුතඥන වෙන්නේ නැහැ. ඒ එයා සීකත්වයට පැමිණිච්ච කෙනෙකුට. ඉතින් එහෙනම් මේක අර සමුදය අස්තංගමේ දැක්ම කියන කාරණාව නෙමෙයි සීකයාගේ දර්ශනය කියන කාරණාවයි. එතන යථාර්ථ වශයෙන් දෙක කියන්නේ ඒ නිසා තමයි කාමයන්ගේ වෙන්ව අකුසල ධර්මයන්ගේ වෙන්ව සමාධියකට යමු වෙලා නැත්තේ. තේරුවන් සරණයි. පැහැදිලි වෙන්න ඇති කියලා හිතනවා. තවත් අවශ්‍ය නම් ප්‍රශ්න කරන්න පුළුවන්. සර්වසන්න සාරණාස මේ වාසිය පැහැදිලි කරන් යනකොට මට මතක් වුණා සාමාන්‍ය විදිහට අර්ථ පුරුෂ පුද්ගලක් කියනකොට සාමාන්‍යස දැන් ඒ සෝතාපන්න වෙච්ච ඒ ශ්‍රාවකය ඒ ශ්‍රාවකය ඒ මත්මේ ඉඳවල් නැත්නම් ඒ සෝතාපන්න වුණාම ඊළඟ කියන සකුදාගාමි මාර්ගයට වැටෙන වැටෙනවා නේද සම්මාස සාමාන්‍යයෙන් එම් සූත්‍රදේශනාව තියෙන සම්මාස ඒ වගේ එකක් පැහැදිලි කරලා සම්මාස. ඊළඟ සරණ එහෙම දේශනාවක් කොහේවත් නැහැ. එහෙමනම් 8 දෙනෙක් විවාහර කරන්න මොකද ලෝකෙටනේ විවාහර කරන්නේ. පුරුෂය 8 දෙනා විවාහර කරන්නේ ලෝකෙට අට පුරුෂ පුද්ගලෝ කියලා. එතකොට ලෝකෙටම 8 දෙනෙක් පුද්ගලව 8 දෙනෙක් විද්‍යාමානයි. ලෝකෙට විද්‍යාමානයි. එතකොට දැන් සෝතාපන්න වෙච්ච ගමම එයා සෝතාපන්න සකදාගාමී මගේ නම් මාර්ගය නම් ලෝකෙට පුද්ගලයෝ 8 දෙනෙක් විද්‍යාමාන වෙන්නේ නැහැ. ඒ නිසා ලෝකෙටම පුද්ගලයෝ 8 දෙනෙක් විද්‍යාමානයි. මේ එතකොට දැන් තව කාරණාවක් අනාථපිණ්ඩික සිටුතුමා මරණාසන්න මොහොතදී අපට ඔය වගේ ධර්මයක් ඇහුන්නේ නැහැ කියනවා. මේ මේ කවුද මේ කියන්නේ? අනාථපිණ්ඩික සිටුමා කියන්නේ කවුද? අවුරුදු 25ක් බුදුරණවහන්සේට වස්වස් වස්වසපු බුදුරණවහන්සේ ළඟ උපස්ථාන කරපු දන් දුන්න සංඝයා ගොඩක් ඇසුරු කරපු තමන්ගේ ධනෙ හිඳෙනකන් දන් දුන්න සංඝයාම ඇසුරු කරපු අනාථපිණ්ඩිකතුමා කියනවා අනේ වෙන ධර්මයක් මට ඇහිලා නැහැ කියලා. එතකොට එහෙම කියන්න තරම් දැන් අපට සාමාන්‍යයෙන් අපි ඔය වගේ දෙයක් ඇහෙනකොට එච්චර හිතන්නේ නැහැ. දැන් අපිට බලන්නකො හිතන අපිට අද සාමාන්‍ය ස්වාමීන් වහන්සේනමක් ඇසුරු කරනකොට කොහොමද? ඒත් ඇහෙනවනේ. දැන් මේ අනික් කාරණාව මේ සෝතාපන්න වෙච්ච කෙනේ නිකන් කෙනෙකුත් නෙමෙයි. බුදුරණන් වහන්සේ ළඟට ඉන්න ආපගම සෝතාපන්න. සෝතාපන්න වෙච්ච අනාථ පින්ඩික. වච්චර සංඝය ඇසුරු කරලා අර දේශනාව දන්නේ අපි දන්නේ නැහැ. ඕ අය අපිට කියන්නේ නැති කියලා දානවා. එහෙනම් බලන්නකෝ එතනදී සෝතාපන්නත්වයේ තුල ඊළඟට එතනින් බුදුරණවහන්සේ ආයේ තියෙන නන්දිය සූත්‍රය මට මතක සංයුත්ත නිකායේ. එතනින් සතුටු වෙනවා. එතනින් එහාට ධර්මයෙන් පාර වෙන්නේ කියනවා. අප්‍රමාදයි කියනවා. සතුටු වෙලා. එතකොට ධර්මයෙන් පහළන්නේ ප්‍රීතියනේ මේ ලස්සන විග්‍රහයක් නන්දී සූත්‍රයේ තමයි මට මතක සංයුත්තනිකයි පහේ තියෙන්නේ. එතකොට ඒ කිසි තැනක බුදුරණවහන්සේ සෝතාපන්න වෙච්ච කෙනා සකදාගාමී මාර්ග කියන්නේ නැහැ. සෝතාපන්න වෙනත් සකදාගාමී තව එක්කෙනෙක් මගේ ඉන්න කෙනා සකදාගාමී තව එක්කෙනෙක්. පුරුෂ පුජ්‍යලිය 8 දෙනයි. නැත්නම් 8 දෙනා විවේචනය කරන්න බෑ. ඒක ලෝකේ අනික ලෝකපරියායක්නේ. පුජ්‍යලිය 8 දෙනා ලෝකෙට හම්බෙන්නේ. මොකද මේ රාතන් වහන්සේ විද්‍යාමන්න වෙන කෙනෙක් නේ. එතකොට නම් හතයි කතා කරන්නේ අනිත් පැත්තෙන් ගත්තාම එන. සත්‍යත් සත්‍යත් එක්ක කතා කරනවා නම්. ලෝකේ පරියාය. ලෝකේ පරියාය නම් ලෝකේ ඉන්න. පුජ්ජල අට දෙනෙක් ලෝකේ ඉන්නවා. ඒ අට දෙනා තමයි අෂ්ටපුරුෂ බුද්ධලෝ කියන්නේ. ඉතින් කොස් කිසිම දේශනාවක බුද්ධ වචනයක නෑ සෝතාපන්න වෙච්ච කෙනා සකදාගාමි මාර්ගය යනවා කියලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ දැන් මෙතන මේ කාමගුණ ඉෂ්ඨකාන්ත කියලාම කියනවනේ. එතකොට දැන් එන සත්‍ය දකිමින් ඉන්න අවස්ථාවක් කියලා කියන්න බෑනේ. එතකොට නැත්තම් ඉෂ්ඨකාන්ත කතාවක් කතා ගන්න බෑනේ කෙනෙක්. අර ඉතිරූපං ඒ වගේ ඉතිරූප සමුදය ඒ වගේ මාර්ගයත් එක්ක ඉන්න අවස්ථාවක නම් එතකොට මෙතන මේ සත්‍ය නොදැක යන නොත් කියන්නේ ඒ පුතඥ වුණා කියන එක නෙමෙයි කියන්නේ මේ මේ එයා ඒ මාර්ගයේ යොමු වෙලා නැති අවස්ථාවක් කෙනෙක් එතන ප්‍රකට වෙනවා කියලා මට මේ සූත්‍රය ගැන අහද්දී හිතුණා ඒ ඒ හිතපු හැටි හරි ස්වාමීන් වහන්සේ වසන්නයි. අන්තරවන් සරණයි. ඔව් දැන් පංචකාම ගුණී ආස්වාදේ විග්‍රහ කරන තැනදී ආස්වාදේ අත්විඳීමක් කියන ඉෂ්ඨකාන්ත මනාපාවක් හම්බ වෙනකොට නිත්‍යස ඒ කියන්නේ නිත්‍යසපයි කියන එක නෙමෙයි ආ සමුදයස්තංගමේ දැක්මක් කියන කාරණාවකට යොමු වෙන්න බෑ සමුදයස්තංගමේ දකින්නවනේ මේ ඉෂ්ඨකාන්ත මනාප කියන කාරණාව ඉක්මවීමක් තියෙනවා. ඉතින් ඒ නිසා එතන අර සේකත්වයේ දැක්ම විග්‍රහ කරන්නේ. සේකත්වයේ දැක්ම සේක කෙනාගේ යථාර්ථ වශයෙන් මොකද එයා යථාර්ථ වශයෙන් දකිනවා. දකින නිසානේ කවදා හරි ඉක්මෙන්නේ. බොරුවක් බව ලෝකේ දකිනවනේ. දැන් දැන් ඉතමු දැන් බුදුරණවහන්සේ මෙතන විග්‍රහ කරා මේ කාමයන්ගේ ආදීනව පිළිබඳ විග්‍රහය. එතකොට මේ කාමයන්ගේ ආදීනව පිළිබඳ මේ විග්‍රහය සහ ආස්වාද පිළිබඳ විග්‍රහය. සංකල්පමීය රාගය. ඒතකොට මෙන්න මේ කාරණාව ලෝකයේ කල්පනා ඕක ආර්ශාවක කල්පනා කරත් ඔය විදිහට පුතඥය කල්පනා කරත් ඔය විදිහට එයාට කාමයන් ඉක්මවෙන්න ඉක්මවීමක් එයා කැමැත්ත වෙනවා ආර්ශාවක කල්පනා කරා පුතඥය කල්පනා කරා එතකොට ආර්ශාවක ඔහොම කල්පනා කරනකොට සත්‍ය දකින සත්‍ය දකිමින් වාසය කරනවන අන්න යාර පුළුවන් දැන් ඒ කියන්නේ සෝතාපන්න අන්න ඒක ලස්සනටම තියෙන සෝතාපන්න කෙනෙක් පළවෙනි ධ්‍යානෙ දිහා කල්පනා කරාම ඒක සූත්‍රයකම තියෙනවා එයා සුද්ධාවාසය ගිහිල්ලා පිරිනොම් පානවා සෝතපන්න මේ පළවෙනි ධ්‍යාන ලෝකෙ ගිහිල්ලා හිත පිරිනවම් පන්න. ඒක සෝතපන්න කෙනෙක් පළවෙනි ධ්‍යානෙ කල්පී කරාම. ඒතකොට සමුදය අස්තංගම දැකීමක් කතාවක් නෑ. දැන් සෝතපන්න කෙනෙක් ට පුළුවන් කාමයන්ගේ කල්පනාව වෙනම වැරදි බව කල්පනා කරමින් ඒ සමාපත්තියට සම්බන්ධලා කාමයන්ගෙන් නැතු වෙන්න. සෝතපන්න කෙනෙකුට පුළුවන් අෂ්ට සමාපත්තියම ලබන්න. හැබැයි සෝතපන්න කෙනා ඒක ලබන්නේ ඒ ලබන ක්‍රමයට. සත්‍ය දැකීමත් එක්ක නෙමෙයි. සමුදය අස්තංගම දැකීමත් කියන කාරණාව එක්ක නෙමෙයි. සමුදය අස්තංගම දැකීමෙන් කියන කාරණාව යනවනම් එයා කෙලින්ම සෝතාපන්න කෙනෙක් හැටියට නෙමෙයි අෂ්ට සමාපatti කරා යන්නේ. නැත්නම් පළවෙනි ධ්‍යාන, දෙවෙනි ධ්‍යාන, හතරවෙනි ධ්‍යාන කරා යන්නේ. සත්‍ය දැකීමෙන් යනවනම් ඒ ප්‍රතිපදාවෙන් හම්බෙන්නේ අනාගාමි කෙනෙකුටයි පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන කියන මෙන්න සමාධි පරිපූර්ණත්වයටපත් වෙන්නේ ඒ සත්‍ය දැකීමෙන් යන ප්‍රතිපදාවේදී. සත්‍ය නොදකමින් සෝතාපන්න කෙනෙකුට පුළුවන් අෂ්ට සමාපත්තියම ලබා ගන්න ඔය කල්පනාව තියෙන ක්‍රමෙත් එක්ක. එතකොට ඒ ඒ කල්පනාව හරියට කල්පනා කරොත් පුතඥයටත් පුළුවන් ආර්ශාවකයටත් පුළුවන් සමාධියට යමු වෙන්න ආර්ය ශ්‍රාවකයට පුළුවන් ඒ කල්පනාවක් නැතුව සමග අස්තංගමේ දකින් විමාසය කරලා සකදාගාමී වෙලා අනාගාමී වෙලා ඒ කාමයන්ගේ සම්පූර්ණ ඉක්ම වෙලා අනාගාමීත්වය ඇති කරගන්න පුළුවන්. දැන් මෙතන මහා නාම ශක්තිය ගිහි ගෙදර වාසය කරන රජ කෙනෙක්. ඒතකොට ඒ කෙනාට කාමයන්ගෙන් ඉක්මවීම සඳහා විග්‍රහයක් පැහැදිලි කරලා දුන්නා රාගයේ කාම ලෝභ ද්වේෂ මෝහ නැති කරගන්නට කල්පනා කරන ක්‍රමයේ පැහැදිලි කරලා දුන්නා. එයාට ඒ අවස්ථාව කියන්නේ සේක කෙනෙකුට එවැනි විදිහට ලබන්න පුළුවන් නිසා. ඒක තවත් සැපසේ වාසය කරනවා කියලා බුදුරණවහන්සේ අර උදාහරණෙත් එක්ක පැහැදිලි කරලා දුන්නා. ඉතින් ඒ නිසා එතන පැහැදිලි කරන්නේ මේ සත්‍ය දැක්ක කියන එක නෙමෙයි. ඒ කියන්නේ සමුදය ස්තංගමේ දකිමින් වාසය කරනවා කියන එක නෙමෙයි. සේකියාගේ දැක්ම. ඒ සේකියාගේ දැක්ම ඇත්තමයි දකින්නේ. ඇත්තම දැක්කට මේ ඒ දර්ශනේ තිබ්බට යා අර මේ එක්කෝ සකදාගාමී මාර්ගයත් එක්ක ගමන් කරන්න ඕනේ. නැත්නම් ඒ සමුදයස්තංග වේ දකිමි. එහෙම නැත්නම් කාමයන්ගේ මේ ආදීන වේ දැකීමෙන් එහෙම කල්පනා කරගෙන යන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේ සමාධියකට යොමු වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් සෝවාන් වෙන කෙනා හරි එයා කියන්නේ එයාගේ උත්සාහයක් තියෙන්නේ සත්‍ය දැකීමක් කරන්න. ඉතින් කියන්නේ එයා දන්නේ නැහැනේ. ඒ කියන්නේ එයාට මට ඒ කියන්නේ සෝතාපන්නයි කියලා මේ තත්වයක් ලැබුණා කියලා දැන ගැනීමක් වෙන්නේ නැහැනේ. එයාට වෙන්නේ සංස්කාර, ඒ කියන්නේ ඒ ආර්ශාවකයට වෙන්නේ සංස්කාර නිත්‍ය වශයෙන් ගැනීමක් වෙන්නේ නැහැ. ඒ වගේ මොකක් හරි ඒ කියන්නේ මේ ඒක යථාභූතව දැකීමක් මේ ඒ පිළිබඳ ඒ වගේ හැඟීමක් වෙන්න තියෙන වෙනවා ඇත්තේ. ඒ වුණත් ස්වාමීන් වහන්සේ දැන් එහෙම කළා අර ප්‍රමාදයකට වටෙනවා කියලා. ඒ කියන්නේ පෘථග්ජන නොවුනත් ඒ කියන්නේ අර ඉදිරියට නොයෑමක් වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? පෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ආස් දැන් අපි ඒකට ඒකටත් අනාථපිණ්ඩික සිටුතුමාම උදාහරණයක් ගන්න පුළුවන්. එතකොට අනාථපිණ්ඩික සිටුතුමා එතනින් එහාට යමක් කරපු නැති බව ඊළඟට පසු කාල කතාවලක් තියෙනවා නැගණිය කියලා අමතුව දුව මලන්දි කියලා අමතුව තමන්ගේ දියණිය ඒ කියන්නේ මේ බාල නිසා අවබෝධයෙන් ඔහොම කතාවක් ඉතින් පසු කාලේ වගේ තියෙනවා. එතකොට මේ ප්‍රමාදයි කියලා කියන්නේ වෙන දෙයක් ඔස්සේ යනවා. ඒ කියන්නේ මොකක් හරි ඔසන හැබැයි කවදා හරි නිදහස් වෙනවා. නැති වෙන්නේ නැහැ කවදා හරි. ප්‍රමාද වෙනවා කියන්නේ යථාර්ථය දකින්න මාර්ගයන. සමහර කෙනෙක් කියන බුල සමාධිය එක්කම නිවන් මඟ ප්‍රමාදයි කියන එක. එහෙම වෙන්නත් පුළුවන්. අනික ඒක මේ ඒ ඒ කෙනාගේ ප්‍රඥා මට්ටමත් එක්ක. ඒ නිසා තමයි බුදුරණවහන්සේ ආත්ම හතක් උපරිම පැහැදිලි කරන්නේ. ආත්ම හත කියන්නේ හැබැයි කල්ප ගාණක් සමහර කෙනෙකුට. දැන් අපි තුමු නේව සංඥා නාසඤ්ඤා යතන කිව්ව සෝතපන්න කෙනෙක් කල්ප 84000. එතකොට අන්න ප්‍රමාද බව. කාමයන් එක්ක ඉඳලා සම් කිසි කෙනෙක් දිව්‍ය ලෝකවල ඒ අදාළ ආවිෂක මානකුල දිගුවට විඳලා විඳලා විඳලා බ්‍රහ්ම ලෝකවලට ගිහිල්ලා ඒවත් ඉඳලා ඉඳලා එහෙම යන්නත් පුළුවන්. හැබැයි තව කෙනෙකුට පුළුවන් සත්‍ය දැකපු කෙනාට ඒ සත්‍ය දැකීමින්ම වාසය කරමින් ජීවිතය ගත කරලා ඒ ජීවිතේම අරහත්ත්වයටපත් වෙන්න. එතකොට ඒ කෙනා ප්‍රමාද නැහැ. අනිත් කෙනා ප්‍රමාදයි. ඒ කෙනා සමහල්ලාවට අරහත්ත්වයටපත් වෙනකොට බුදුරුත් ගොඩාක් පිරිනොම් පාන්න ඉඩ තියෙනවා. ඇයිද නේව සංඥා සංඥායතනෙට ගියොත් එහෙම කල්ප 80000. ඒතකොට බුදුරු කී දෙනෙක් පහළ පහළ පිරිනොම් පාවිද? එතකොට දැන් අපි දන්නවා බුදුරණවහන්සේලාත් ඇවිල්ලා සහපති බ්‍රහ්මරාජයා, සරංක බ්‍රහ්මරාජා, ඒ කට්ටිය අනාගාමීච්ච කට්ටිය. කලින් බුද්ධ ශාසනවල. එතකොට අපේ බුදුරණවහන්සේත් පහළ වෙලා. ඒත් එයාලා සංසාරිතාව. අපේ බුදුරණස් පිරිනොනුත් පෑවා. ඒත් සංසාරේ. එතකොට අන්න ප්‍රමාද බවක් තියෙනවා ඒ ඒ දෙයට සාපේක්ෂ. කියන්නේ සසරේ මනුස්සයර සාපේක්ෂ කතාවක් නෙමෙයි කියන්නේ. එතන පැහැදිලි කරන්නේ ඒක බුදුරණවහන්සේ ඇත්තට මේ ධර්මයේ කියන්නේ යම් කිසි කෙනෙකුට වීරිය උපද්දවන්නනේ. වීරිය ඉපද්දීම නිසා. එතකොට ඒකේ නයි කවදාවත් ජීවිතේ අනිත් පැත්තට යන්නේ නැහැ. නමුත් සසරේ සසර යනවා කියන එකත් දුගතිර යනවා කියන එකත් දෙකක්. දුගතිර යන්නේ නැහැ. සසරේ ගමන් කරනවා ආත්මහතක් එයාගේ ප්‍රඥාව උපරිම ගන්න තාක්කල්. ඉතින් ඒකයි එතන ප්‍රමාදය කියලා විග්‍රහ කරන්නේ. තෙරුවන් සරණයි. බොහොම පිං ස්වාමීන් එතකොට දැන් ඒ කියන්නේ දැන් දැන් අපි අර ආනන්ද හාමුදුරන්ගේ මේ දැන් මේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියන්නේ අර ධර්ම සංගායන කලින් මේ කොහොම හරි රහත් වෙන්න වගේ මේ කියන්නේ උත්සුක කරන්නේ අනිත් මහරහතන් වහන්සේලා එතකොට හැබැයි ඒ කියන්නේ නිවනක් නිවන අරමුණු කරගෙන උත්සාහ කරා. ඉතින් ඒක අත්හැරිය වෙලාවේ තමයි රහත් උනේ. ඉතින් එතෙන්දී ඒ කියන්නේ ඒක හැබැයි ඒක කවදා සංස්කාර නිත්‍ය වශයෙන් ගැනීමක් වෙන්නත් බෑ නේද ස්වාමීන් වහන්සේ. ඉතින් ඒක <laughs> කවදා ඒ කියන්නේ ඒක ඒ දන්න දකින්න තැනදී මිසක් අපිට තේර ඒ කියන්නේ මට තේරෙන විදියක් නැතිකම් වෙන්නේ නැති උතනදී මම හිතන්නේ මේ ගැටලුව තියෙන ඇත්ත ස්වාමීන් වහන්සේ. එහෙනම් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ඔව් තෙරුවන් සරණයි. ඇත්තට මේ අපි දකින කෝණේ වෙනසක් තියෙනවා. මම හිතන්නේ බොහෝ වෙලාවට මම පසුගිය දේශනා දෙක තුනක මම ඔය කරුණ පැහැදිලි කරා. මොකද අපි දකින කෝණේ වෙනස්කමක් තියෙන්නේ. සේකයාගේ ස්වභාවය. සේකයා කවදාම සංස්කාර නිත්‍ය සපාත්ම වශයෙන් ගන්නෑ. අපි නිත්‍ය සපාත්ම වශයෙන් කියන කාරණා අපේ විග්‍රහ වෙනස්කමක් තියෙන්නේ. මොකද අපි දකින්න කෝණ යනවා යක තේරුම් ගන්න තියෙන්නේ. සංස්කාර නිත්‍යය කියලා අරගෙන නෙමෙයි අනන්ත ස්වාමීන් වහන්සේ මෙයා ක්‍රමුත් ඉලක්කයක් එක වීරයක් කරන පටන් ගත්තා. අතහැර එකම තමයි නිවන් නිවීම සාක්ෂාත් වුනේ. මොකද බලින් ගන්න දෙයක් තියෙන එකක් නෙමෙයි තියෙන්නේ. හැබැයි ඔක මාමඤ්ඤී බව මේ මේ සේකත්ව කෙනාගේ දර්ශනය එහෙම තියෙනවා. නමුත් දැන් එහෙම වුණොත් අපිට මේ සේක ඉන්න කෙනාට ලෝකේ වීරයක් කරන්න බැරි වෙනවා. ඒ කියන්නේ වීරයක් කරන්න අපේක්ෂා කරලා වීරය කරන්න බැරි නෝනේ ඇවිදින්. යමක් ඉලක්ක කරගෙන යනකොට සමාධිය කරන්න බෑ නිවන් දතිය. ඒ යන්න විදිහක් නැහැ. නිත්‍ය කියලා අරගෙන යන්න වෙනවනේ. නිත්‍ය අනිත් නිත්‍ය සපාත්ම කියලා ගැනීම නැහැ. නිත්‍යයි කියලා ගන්න ඒ ඒ ඒක තමයි දැන් මෙතනත් මේ පැහැදිලි වෙන්නේ මහා චූල විදල චූල මේ දුකකන සූත්‍රයේ නිත්‍යයි කියලා මේ මේ කියන්නේ මේ අර දර්ශනීය පැහැදිලි කරන. ඒ කියන්නේ යගේ දැක්ම දැක්ම යථාර්ථයෙන් දැක්කේ. ශේක කෙනා යථාර්ථයෙන් කාමයන්ගේ ස්වභාවය දකිනවා. එයාට කොහොමත් අනිත්‍ය දුක්ඛ අනාත්ම තමයි. ඒක ඒ දැක්ම එහිමමයි. නමුත් ප්‍රඥාවෙන් දකිමින් වාසය කරන්නේ. ඒ කියන්නේ සමුදය අස්තංගමේ දකිමින් වාසය කරන්නේ. එහෙම වාසය කරොත් එයා එතනින් එහාට ඉක්මනින් යමු වෙනවා. ඒ කියන්නේ ඒක ප්‍රඥාවෙන් දැකීමන්නේ මේක සේකයාගේ ලෝකේ දර්ශනය. සේකයා සංකත බව ලෝකේ දැක්ම කියන එක ඒක සේකයටම ආවේනික කෝණයක්. ඒක අපේ කෝණයෙන් අපට තියෙන්නේ ලෝකේ සාස්වත පැත්තෙන් කතා කල්පනා කරන එක. සීකයට ආවිනික ලෝකේ පැත්තේ කෝණය තමයි සංකත බව. ඒක තමයි මාමඤ්ඤය කියන විධාණයෙන් එයා හික්මෙන්නේ. ඒ කියන්නේ ඒක යාගේ ස්වභාවය. ඉතින් ඒක සංස්කාර නිට්ටය වශයෙන් ගැනීම කියන කාරණාව නෙවෙයි. මොකද අපි මේ පැත්තේ තමයි සංස්කාර මොකද අපි අනිත්‍යයි කියන කාරණාව යම් අර්ථ විශ්ලේෂණ නැත්නම් නමුත් ඒක අපි සුදිෂ්ඨ භාවයක් හම්බෙන්නේ නැති නිසා අපට අනිත් පැත්තේ කල්පනා කරනකොට අපිට වෙන එකක් තේරෙන්නේ. ඒක නිසා තමයි මේක ක්‍රමානුකූල දියුණු වෙනකම් අපට මොනවා හෝ අඩුවක් අපි තුල තේරෙන්න තියෙන්නේ. කියන්නේ අපි තුල අඩුවක් තේරිච්ච තැන තමයි අපි තව ඉස්සරහට යමු වෙන්නේ. ඒ කාරණාව තේරුම් ගන්න. ඉතින් ඒ නිසා අපි තව කල්පනා කරන්න ඕනේ. එහෙනම් තව කොච්චර දෙයක් අපට ඉගෙන තේරුම් ගන්න තියෙනවද? නැතොත් ඒක කෙනා කවදාවත් සංඛාර නිත්‍ය සපාත්ම වශයෙන් ගැනීම නෑ. ඒක යෙදෙන්නේ නෑ. නේතං තානං විඤ්ඤති. හැබැයි ඉලක්කයක් ඇති කරගෙන යන වැඩ පිළිවෙල තියෙනවා. දැන් ඡන්දයක් ඡන්දයක් තියෙනවා වීරියක් දැන් ඉන්දිපාර ඡන්ද චිත්ත විරිය විමර්ශා එතකොට ඒ වගේ ළඟ සමාධි වඩනේවා තියෙනවා බොජ්ජංග භාවිතා කරණේවා අදාළ ඒවා ඒතකොට අදාළ දෙයකට යොමු කරගෙන බලන්න. ඉතින් ඒ පැහැදිලි කරන විග්‍රහය නිත්‍ය සපාත්ම විග්‍රහය නෙමෙයි. වෙයි මම යෙදෙනවා. මම යෙදෙන බව වැරද්ද බවයි හම්බ වෙන්නේ. වැරද්ද බව හම්බ වෙනවා අනිත්‍ය කියලා දැర్శණි. අනිත්‍ය දැක්කම නිසා සාක්ෂාත් කරේ නැහැ හේතු හේතු දුරු උනේ නැහැ. ඉතින් ඒ නිසා අපිට තවත් ඒක තේරුම් ගැනීමට යොමු වෙනවා. ඒක වෙන වචනයකින් කතා කළ හැක්කක් නෙවෙයි. ඇතුළත ප්‍රඥා වැඩි වීම තුළින් සාක්ෂාත් වෙන වැඩපිළිවෙල බුදුරණවහන්සේ වෙන්නපු විග්‍රහය. ඒකයි ලෝකෝත්තර වෙන්නේ. විග්‍රහය ලෝකෝත්තර වීමක් තියෙන්නෙම ලෝක විග්‍රහය ඉක්මවන නිසා. ලෝක විග්‍රහය දෙන්න පුළුවන් ලෝකෝත්තර තත්වයකට, ලෝකෝත්තර ප්‍රතිපදාවකට ඒක තමයි ලෝකේ විග්‍රහය. ලෝකෝත්තර බව වෙන්නේ ලෝක විග්‍රහය ඉක්මවන නිසා. ඉතින් තවදුරටත් අපි කල්පනා කරන්න ඕනේ මේ පිළිබඳව. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මේ දැන් ඔය අපි කතා කරපු ප්‍රශ්න දෙකයි තුනයි අනාථපිණ්ඩික සිටුතුමාගේ ඒ චරිතය ගැනයි මේ කල්පනා අහනකොට මට කල්පනා වුණේ දැන් මේ සෝතාපන්න වෙච්ච කෙනෙක් සීක ඒ කියන්නේ සීක තත්වයටපත් වුණු කෙනෙක් හේතුඵල ධර්මය දකිනවා ඇති පළමු වතාවට නමුත් ඒ පුද්ගලයා තමන් මේ ලෝකෝත්තර මාර්ගයේ ඉන්නවා එහෙම නැත්නම් ඔය යම්කිසි කාලයකින් මේ මේ මේක අවසන් කරනවා කියන හැඟීමක් එයාට නෑ නේද කියලා මට හිතුණා. ඒ කියන්නේ තවත් විදිහකින් කියනවා තමන් සෝතාපන්න බව තමන් දන්නේ නෑ නේද කියන වාගේ අදහසක් ආවා. ඒක හරිද ස්වාමීන් වහන්සේ? ත්‍රිවන් සරණයි. ත්‍රිවන් සරණයි. ඒකද කරුණු කිහිපයක් පැහැදිලි කරගන්න වෙනවා. සෝතාපන්න බව කියන්නේ උපාදියක් නෙමෙයිනේ සෝතාපන්න බවක් දන්නේ නැහැ. එයාට දන්නේ එක දෙයයි. සංඛාර නිට්ටය නෑ, සැප නෑ, ආත්ම නෑ කියන එක. ධම්මා ආත්ම නෑ, සංඛාර නිට්ටය නෑ, සංඛාර සැප නෑ. ඔන්න ඔය කාරණාව තමයි ඒකෙනා දන්නේ. ඊළඟට ඒකෙනා දන්නේ නෑ මේ ආත්මත්වකින් නිවන් දකිනවා කියලා. ඒකෙනා දන්නේ නෑ නිරයන්නේ කියලා. ඒ ඔක්කොම බුදුරණවහන්සේ තමයි පැහැදිලි කරන්නේ. මොකද ඒ ඒකෙනා ලෝකේ ඇත්තන්නේ දකින්නේ යාගේ ප්‍රතිපදාව තුළ නිරේගාමිනී නෑ. එයාගේ ප්‍රතිපදාව තුළ ඉලක්කය නිවන තියෙන්නේ. එහෙම මිසක් එයාට ඒ කිසි දෙයක් නෑ. දැන් අපි දැන් අපට අද තියෙන ප්‍රශ්නේ තියෙන්නේ අපි අර ඔක්කොම අහලා අහලා අපි දැනුමින් මේ දැනුම තුලින් අර්ථය කුළු ගන්නවන්නේ නැතුව අපි තුල තියෙනවා මේ වෙන මොකද්දෝ සංකල්පයක්. අන්න අර්ථය ගන්නෑ කියන්නේ ඒකයි. අනර්ථයට යමු වෙනවා අර්ථය ගන්නේ නෑ. අනර්ථය කියලා කියන්නේ අපේ කෝණේ දෙයට අපි ගත්තා. අර්ථය බුදුරණවහන්සේ වෙන්නපු අර්ථයට කරා යමුනේ නෑ. ඉතින් ඒ නිසා තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. අනිත් එක සෝතාපන්න මොහොතක යන් දැක්කා කියන කාරණාව එහෙම කතා කරන්න බෑ. මොකද ඒ ඒ ඒ විග්‍රහ අපි මේ පැත්තේ තමයි කතා කරන්නේ. මොකද මොහොතක දකිනවා කියලා, කියන්නේ මොහොතක් අපි පැනවුවා. බුදුන් ඒ කියන්නේ සත්‍ය දර්ශනය කියන්නේ කාලත්‍රයේ වැරද්දක් හම්බ වෙනවා. කාලත්‍රයේ ඉක්මන දෙයක් හම්බ වෙනවා. ඒතකොට මොහොතක දැක්කා කියන්නේ අපි දැන් මේ පැත්තේ ඉඳලා තමයි මනින්නේ හොතපන්නගෙන මොහොතකින් ශනේයකින් දැක්ක හොතපන්න වුණා කියලා. දැන් අපි මේ ලෝකේ ඉඳලාම මේ මනින්නේ. ලෝකෝත්තර මාර්ගයේ මනින් ලෝකේ ඉඳලාමයි ෂණයක සෝතපන්න වුණා කියලා. ඒක යොදන්න බෑ. මොකද වැරද්දක් හම්බෙන්නේ මේ පැවැත්මේ. ලෝකයේ පැවැත්මේ. අර මේ අකුණක් ගහන උදාහරණේ පැහැදිලි කරන්නේ ෂණයක් කතන්දරේ නෙමෙයි. අකුණක් ගහද්දී විනිවිද දැක්කා. එළිය දැක්කා. ඒකයි පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ හොඳට පාරවල් පේනුණා. ඇත්ත පේනුණා. අඳුර නැති වෙලා ඇත්ත පේනුණා. එතන මොහොත නෙමෙයි උදාහරණෙට කුළු ගන්නවන්නේ. එතකොට දැන් අපි ගොඩක් කලාවට අපි හැම එකම මේ අපේ කෝණයෙන් ලෝකෙ මට්ටමින් අපි යමක් මනින්න යනවා. ඒක නිසා අපට අර බුදුන් වහන්සේ පෙන්නපු අර්ථය, කියන්නේ ලෝකෙන් ඈතර වීමේ අර්ථය හම්බ වෙන්නේ අන්න ඒක තමයි බුදුන් වහන්සේ ධර්මයේ හදි පැහැදිලි කරන්නේ. අත්තං ගන්නාති අනත්තං රින්චති කියලා. මොකද අනර්ථය අතහරින්න කියනවනේ. දැන් බුදුරන් වහන්සේලා බුදුවරු අනර්ථයක් කියලා නෑනේ. දැන් බුදුරන් වහන්සේම දේශනා කරන ධර්මයේ හදි අර්ථය ගන්න අනර්ථය අතහරින්න. ඉතින් ඇයි බුදුරු අනර්ථයක් කියන්නේ? වැරදි වැඩන්න බුදුරු කළා කියන්නේ. අනර්ථය අයින් කළාම කියන්න තිබ්බනේ. අර්ථය විතරක් කියන්න තිබ්බනේ. එතකොට එහෙනම් මෙතන මොකද හැබැයි හැම දේශනාවකම හන්දි අනර්ථය ගන්න අතහරින්නම කියනවා. හැම දේශනාවක් එක්කම කතා කරනකොට. මට මතක සුස්සූසිත කියලා සූත්‍රයක් තියෙනවා. ලෝකයේ ලස්සනට පැහැදිලි කරනවා. එහෙමනම් අනර්ථය වෙන්නේ මොකද්ද? බුදුරණවහන්සේ යම් අර්ථයක් මතු කරාද? ඒක ගන්නෙ නෑ. අනර්ථය වෙන්නේ ඒක නැතුව අපේ කෝඩ තේරිච්ච අර්ථයක් අපි ගත්තා. ඒක අපට ගැළපුණා. අර අර්ථය කරා යමු වෙන්නේ වෙන දෙයකට යමු අන්න ධර්මයට හැරෙනවා. අර අර්ථයම ගත්තනම් තමයි ධර්මය අල්ලන්න පුළුවන්. ඒකට මම හිතන්නේ ඔබටත් කලින් දේශනා කරා අර උදාහරණයක් පැහැදිලි කරලා මේ අර පාත්‍රයක් සුදු ජාතික පුංචි දරුවෙක් දකින්නකොට ඒ දරුවට පේන්නේ මුට්ටිය. එයා ඒ මුට්ටිය ලිපේ තියලා ඒකේ උයාගෙන කාලා ප්‍රත්‍යක්ෂිකුත් ලැබනවා. එයාට ඒක ඒකාන්ත මුට්ටියක්මයි. කාය කිසි වෙනසක් නැහැ. අපි ඒක දකිනකොට පාත්‍රයක් අපි පාත්‍රයේ මොකද ඇත්තටම නිෂ්පාදන වුණේ ඒක පාත්‍රයක් හැටියට මුට්ටියකට නිෂ්පාදනය වුණේ කම් වලින් නිෂ්පාදන පාත්‍රයක්. අර කුංචි දරුවා මුට්ටියක් හැටියට අරගෙන ඒකෙන් උයාගෙන කනවා අපි දකිනකොට අපට පේනවනේ මහා අනර්ථයක් කරන්න කියලා. මොකද පූජනීය වස්තුවක්, ගරු භාණ්ඩයක්, ගරු කරන වස්තුවක්, විනය රීති තියෙන වස්තුවක් ඒකක් ඒක ඉපවුඩ තියාගෙන උයන් කනකොට ඒ අර්ථානුච දෙයට අපිට මහා අනර්ථයක් වුණා කියන එක හම්බ වෙනවා. අන්න ඒ වගේ තමයි බුදුරන් වහන්සේගේ ධර්මය ඇහෙනකොට අපි අපේ කෝණේ යම් විග්‍රහයක් ගන්නවා. ඒක අනර්ථයක්මයි. බුදුරන් වහන්සේ පෙන්නපු අර්ථය වෙන්නේ නැහැ. අන්නේ අර්ථය ගත්ත තැන තමයි අර්ථය ගත්තා වෙන්නේ. අනර්ථය අතහැරියා වෙන්නේ. අපි එතකන් අනර්ථය අල්ල ගන්නවා. අර්ථය අතහරිනවා. එයාට එතනින් එහාට යොමු වීමක් නැහැ කියලා බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා. ඉතින් ඒ නිසා අපි හැම වෙලෙම අර පැත්තටම යොමු වෙන්නට ඕනේ අදාළ කාරණාවටම. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්ස මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මම කෙටියෙන් අහන්නම් නිවන් දැකීමට අභිධර්මයේ කියන එක අවශ්‍යද මේ දේශනාවට අදාළ නැති වෙන්න පුළුවන් නමුත් ඔබ උපන්සිට මේ වෙලාවේ හැකිනම් සුළු උත්තරයක් දෙන්න ස්තිරවසරණයි ස්තිරවසරණයි උපතිස්ස පරිබ්‍රාජකයා ඒ ධම්මා හේතුප්පබෝවා කියලා හරි සෝතාපන්න වුණා ඊට පස්සේ බාහිදාරු චීරිය ditthya dittamattam bhavishyati කියද්දී අරහත්ත්වයටමපත් වුණා. ඊට පස්සේ ওই විදිහට බලන්න දේශනා ගණනව මාළුන්ගේ පුත්තු ස්වාමීන් වහන්සේට ඔන්න කාරණාවක් විග්‍රහ කරා. ඊට පස්සේ අරහත්ත්වයටපත් වුණා. දීඝනගර බණ කී කියා ඉන්නකොට සාරිපුත්තු ස්වාමීන් පැත්තක ඉඳලා රහත් වුණා. මෙන්න මේ විදිහට බොහෝ විග්‍රහ තියෙනවා. ඉතින් ඒ පරයයක අපි කල්පනා කරා නම් හරි. ත්‍රිවන් සරණයි. ත්‍රිවන් සරණයි ස්වාමීන් වහන්සේ. දැන් අර කෙනෙක් දැන් මෙහෙම කරද්දී ඇත්තටම දැන් මෙහෙම හිතන්නකෝ දැන් දැන් සෝදාපන්නයි කියලා හිතනවා. එතකොට එයාට ඒ සැපය හට ගන්නවනේ. ඊළඟ නැත්නම් සෝදාපන්න නැහැ කියලා හිතනොත් ඒ හිතන එකත් එක්ක එයාට අයියෝ මේ මුන්නේ නැහැ තාම මොකක්ද කියලා දුකක් හට ගන්නවා. එතකොට ස්වාමීන් වහන්සේ හැබැයි මේ න්‍යාය හරියට ඉගෙන ගන්න තියෙනවා නම් ඔය දැන් සැප දුක ඔය දෙකම දැන් මේ සෝතාපන්න කතාවෙන් ආව සැප දුක දෙකම හටගත්තේ දැන් එයාට වතරේ Taman මට හිතුණා කියන එකත් එක්කනේ. එතකොට දැන් මට හිතුණා කියන එක සකස් වීමක් කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. එදෙන හේතුප්‍රත්‍ය නොදැකීමෙන් අවිද්‍යාවදී. එතකොට අපි ඒක උත්සාහය ගන්නවන අර දැන් සෝතා ඒ ඒ කියන්නේ සෝදාපන්න වුණා හෝ නැහැ ඒ කතාව අදාළ වෙන්නෙම නැහැ කියලා මට හිතෙනවා මොකද අර අපිට කොහොමවත් මට හිතුණා මට ඇහුණා කියන එක නේ තියෙන්නේ එතකොට ඒ ඒකේ සත්‍ය අපි හොයන්නේ නැතුව ඒකෙන් ආවදේ එක්ක සෝදාපන්න හෝ සෝදාපන්න නැහැ කියන දෙකම ඇත්තයි කියලා හිතලා ඒකත් එක්ක ගනුදෙනු කරනවා මිසක් අර මට හිතුණා කියන එකේ සකස් වීම හොයන්න යොමු වෙන්නේ නැති හින්දා තමයි මේ එන්න මට හිතෙන හින්දානේ ඔක්කොම ප්‍රශ්නේ තියෙන්නේ. ඒතකොට මට හිතුණා කියන එක සකස් වෙන හැටි හොයන්නේ නැතිකොට අර දෙකෙන් මොන පැත්තට හිතුණත් ඉතින් අදාළත්වයක් නැහැ. අරෙම හරියට සකස් වීම හොයනවා නම් කියලා මට හිතුණා. තේරුම් ගන්නයි. තෙරුවන් සරණයි. ඇත්තටම අද තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මේ සත්‍ය ගවේෂී නෙමෙයි තියෙන්නේ. සත්‍යවාදී බුදුරණවහන්සේ හැම වෙලෙම ධර්මයේ කතා කරනකොට පැහැදිලි කරන්නේ සත්‍ය හොයන්න, සත්‍ය හොයන්න, සත්‍ය රාකින්න, සත්‍ය ආරක්ෂා කරන්න, සත්‍ය ගවේෂී වෙන්න, යථාර්ථය හොයන්න, යථාර්ථය දකින්න. ඔකයි පැහැදිලි කරන්නේ. දැන් අපේ තියෙන ඉලක්කය තියෙනවා බුදුන් වහන්සේ නොකියුව දෙයක් සෝතාපන්නින්න සෝතාපන්නින්න සකදාගාමින්න සකදාගාමින්න අපිට වෙන එකක් තියෙනවා. ඒක තියෙන තාකල් බෑ. මොකද හේතුව ඒක දැන් අපි සාමාන්‍යයෙන් අර්ථයක් විතර අපි ගත්තොත් ලෝක ප්‍රඥප්තියක් නම් දැන් අපි ওই ඉලක්කේ ලෝකයේනේ සෝතාපන්න බව අපිට මේ ලෝකේ ප්‍රඥප්තියක් නේ පනවගත්ත දෙයක් සෝතාපන්න බව කියන්නේ සංඥාවේ විපාකයක් ප්‍රඥප්තියක් අදිවචනයක් නිරුක්තියක් සෝතපන්න බව. ඒ කියන්නේ ලෝක විවහාරයක්නේ. හොඳට ඒ ගැන හිතන්න. ඒක ලෝක විවහාරයක්. පළවෙනි ධ්‍යාන කියන්නේ අදිවචනයක් ප්‍රඥප්තියක් නිරුක්තියක් ලෝක විවහාරයක්. ඒකට ඉලක්ක කරගෙන ගියාම මේ ලෝකේ යනවා. දෙවන ධ්‍යානෙත් අදිවචනයක් නිරුක්තියක් ප්‍රඥප්තියක් ඉලක්ක කරගෙන ගියාම ඒකට යනවා. තුනත් එහෙමයි හතරත් එහෙමයි. ඔක්කොම ලෝක ප්‍රඥප්තිය ඉලක්ක කරගෙන ගියහට පස්සේ යනවා. සෝතපන්න බවත් ලෝක ප්‍රඥප්තියක් නිරුක්තියක් අදිවචනයක් හැබැයි ලෝකෝත්තර දෙයකට දාගත්ත නිර්වචනයක් අදිවචනයක්. ඒක ඉලක්ක කරගෙන ගියාට යන්නේ නැහනේ. ඒකින් එහෙම දෙයක් නෑනේ. පළවෙනි ධානය කියලා දෙයක් නම් තියෙනවා. දෙවෙනි ධානය කියලා දෙයක්ත් තියෙනවා. තුන්වෙනි ධානය කියලා දෙයක්ත් තියෙනවා. හතරවෙනි ධානය කියලා දෙයක්ත් තියෙනවා. ඒවා ඉලක්ක කරගත්ත දේවට යනවා. අරූප ධානයට යනවා. සෝතපන්න බව කියලා ඉලක්ක කරගත්ත දෙයක් නෑ. අපි පනෝගත දෙයක් විතරයි. ඒක ඉලක්ක කරගත්ත කියලා හම්බෙන්නේ නෑ මොකක්වත්. සත්‍යවාදීව ගියොත් යම් කෙනෙක් සත්‍ය වෙනවා, සත්‍ය දකිනවා, සත්‍ය පරිේශණය කරනවා, සත්‍ය කරා යනවා කියලා ගියොත් අන්න සත්‍ය කරා යනවා. සත්‍ය කරා ගිය කෙනාට දුන්න නිර්වචනයක සෝතාපන්න කියන්නේ. ඔන්න ඔකද ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒ ප්‍රශ්නේ निराකරණය කරගත්තා නම් හරි. ඔක කොච්චර කිව්වත් එක්ක අමාරුයි. මොකද හේතුව අපට පොඩ්ඩක් ඇඟ නිකන් අර හිතට පොඩ්ඩක් කැහිල්ලක් වගේ තියෙනවා. එච්චරට අමාරුයි. සෝතපන්න නැත්නම් සද්ධානුසාරීද නැද්ද කියන කාරණාව ඕනෙමයි තේරුම් ගන්න. ඒ කියන්නේම ඉතින් මේ තාම හරියට බුදුරණවහන්සේ ධර්මය ඇහුන්නේ නැහැ කියන එක. <clears throat> හරියට අර්ථය ගත්තේ නැහැ කියන එක. හරියට අර්ථය ගත්තා නම් ඔය කතන්දර නැතිලා යනවා. තේරුම් ගන්න. ස්වාමීන් වහන්සේ ඇත්ත වශයෙන්ම දැන් ඔය ටික <clears throat> කියනකොට නිකන් මට කල්පනා වුණේ දැන් කවුරු හරි කෙනෙක් කියනවනම් මම සෝතාපන්න අවස්ථාවේ කියලා ඉතින් එයාට එතනම සක්කාය දිට්ඨිය ආරම්භය ඔක්කොම තියෙනවා මේ ඒක තමන්ම තමන්ගේ සක්කාය දිට්ඨියම වඩා ගැනීමක් මිසක් මාර්ගඵලයක් කියලා එහෙම කියන්න බෑ නේද කියලා මම කල්පනා කරේ. එහෙම එහෙමද ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඒක එහෙමමයි. ඔකට ඇත්තටම මේ මේ මට බුද්ධ දේශනාවක නම් යමක් හම්බෙන්නේ මේ මහතේර ස්වාමීන් වහන්සේ නමකගේ ලස්සන උදාහරණයක් තියෙනවා. මම හිතන්නේ මම කලින් තුක කියලාත් ඇති. මේ ඔය මගපල කතන්දරේ කතා කරගෙන එනකොට මේ මිනිස්සු ඒ සායනහසකින් අහ ප්‍රශ්නයකදී උත්තරයක් දීලා තියෙනවා ඔබ නිදාගෙන ඉන්න කෙනෙක් ළඟට ගිහිල්ලා තට්ටු කරලා අහන්න ඔබ නිදිද කියලා. ඔහු කිව්වොත් මම නිදියි කියලා. ඔහු නිදි නෑ කියලාම තේරුම් ගන්න. තට්ටු කරලා අහද්දී ඔහු නිස්සද්දවම ඉන්නවනම් අන්න නිදාගෙන ඉන්නේ. මේ තට්ටු කළ හද නිදි කියවන නිදාගෙන නෑ. අන්න ඒ වගේ මම කියන කාරණාව වැරදි කියලා හම්බෙච්ච කෙනාට මං ඉලිප්පෙන්න මොකද සෝතාපන්න බවක් කතා කරන්නද? සත්‍යනේ හොයන්නේ. සත්‍ය හොයන්නේ. සෝතාපන්න බවක් නෙමෙයි. ඉතින් ඒ නිසා ඔයක අද අද තියෙන ප්‍රශ්නේ ඔය. ඔය අද තියෙන්නෙම අතීතේ ඉඳලා අපි වෙන කාර්ය කල්පනා කරලා බැලුවොත් බුදුරණවහන්සේ ජීවමාන විද්දිම කිව්වා මේ මිනිස්සු පිරිහිලා ඉන්නේ කියලා. ප්‍රඥාව අඩුයි. ධර්ම ප්‍රතිරූපක ඉන්නේ. ওই විග්‍රහය ඒ කාලේ ඉඳන්ම කියා බුදුරණවහන්සේ දේශනා කරේ. 1560 දෙනෙකුත් ගිහිල්ලා. ඉතින් අල්ලගෙන අර කෑලි කෑලි ටිකක් අල්ලගෙන මොනවද දෙයක් අරගෙන ඉන්නේ. ඔකයි තියෙන ප්‍රශ්නේ. යථාර්ථය කරා යමු ඉන්නේ. යථාර්ථය කරා යමු වුණොත් ඔය කතාව අදාළ වෙන්නෙම නෑ. මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ රහත් කිව්වා කියලා මේ භික්ෂුව චෝදනා කරලා අර සූත්‍රෙකුත් ලස්සනට පැහැදිලි කරන්නේ බුදුරණවහන්සේ ඉදිරියයි දෙන මම හිම් ප්‍රකාශ කළා නෑ කියලා. ඒ කියන්නේ ඒ කාලේ ඉඳලම දන්නවා එහෙම දෙයක් කියන්නේ නැහැ. ඒ කියන්නේ ඒක ධර්ම ස්වභාවයක්. ඒක යෙදෙන්නේ නැහැ. එතකොට සාරිපුත් සානහසේ රහත් නැහැ කියලා පෙන්වන්න අර භික්ෂුව ගිහිල්ලා කිව්වා මෙන්න එහෙම රහත්ත්වය ප්‍රකාශ කරා කියලා. ඉතින් ඒ නිසා මේ දැනගන්න තියෙන ඉතින් ඒ ඒක ඉතින් විලි ලැජ්ජ ඒ කියන්නේ ඇත්තරම දැන් ලැජ්ජ සහගත දෙයක්. ඒ කියන්නේ ලැජ්ජ සහගත දෙයක් කියන්නේ සත්‍ය කරා යමු වෙන කෙනෙකුට මේ අනාත්ම බව හම්බ වෙන කෙනෙකුට මොකද්ද මේ ඉස්මතු වෙන්නේ? ආත්මය මම කිස්මත් වෙලා තමන් කුළු ගන්නලා මේ සම්පූර්ණ ධර්මයෙන් අයින් වෙලා යනවා. ඉතින් ඒක අපි බලන්න ඕනේ ධර්මයේ සත්‍යවාදීව ධර්මයේ නෙමෙයිනේ මනින්. ඔක ධර්මයේ නෙමෙයිනේ පුජ්‍යලත්වයක් ඒක. ධර්මයේ නෙමෙයි. ධර්මයෙන් මනිනකොට ධර්මයත් එක්ක තමයි කතා කරන්න තියෙන්නේ. ධර්මයේ කතා කරන පුජ්‍යලත්වයේ කියන තම් ඒ වැරද්ද හම් වෙනකොට වැරද්ද හම් වෙනකොට වැරද්දක් හරි කියලා ගන්න කියන්නේ සත්‍ය කතා කරත් විතරයි සත්‍ය හරි. තේරුවන් සර්. ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේට තිබුණු අර ඉන්ද්‍රිය පරෝපත්ත පරවත්ත ඥාණය මත බුදුරජාණන් වහන්සේට විතරයි කියන්න පුළුවන් මේ විදිහට ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා මේ මාර්ගඵලයේ ඉන්නේ කියලා නේද ස්වාමීන් වහන්සේ? ත්වන් සරණයි. ත්වන් සරණයි. මෙහෙමයි. ඒක ඉතින් ඇත්තටම පුජ්‍යලට අදාළ නැහැනේ. පුජ්‍යල සත්‍ය ගවේෂී කරන කෙනෙන්නේ. සත්‍ය ගවේෂී කරන කෙනාට සත්‍ය කරා යොමු වෙනවා. ඉතින් එයාට එයාට කතා කරන්න පුළුවන්කම තියෙන්නේ සත්‍ය විතරයි. සත්‍යමය අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳව ඒක Tamanට අත්විඳිනවද අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ මේකම අනිත් ඔය ඒ විග්‍රහය අත්විඳීමක් අතර කාමරාග පටිගේ තුනී වෙච්ච බව එතකොට දැන් අපි අපි ලේබල් එකන්නේ දාගන්න එහෙම එහෙමයි කියලා ඉතින් බුදුරන් වහන්සේ පැහැදිලි කරන්නේ අන් අයගේ ඉන්ද්‍රිය ධර්ම දැකලා එයාලගේ ස්වභාවික දාගන්න ඉන්ද්‍රිය ධර්ම දැකලා එයාලගේ ස්වභාවය කියන්න පුළුවන් එක අනුරුද්ධ මහරහතන් වහන්සේ තිබ්බා ඉන්ද්‍ර පරිපරඥානෙ කොටසක් හැබැයි ඉන්ද්‍රිය ධර්ම බලලා යාට අදාළ දේ කියන්න බෑ. ඒ කියන්නේ යාට නිවීම සඳහා යොමු වෙන කාරණාව කියන්න බෑ. කෙනෙක්ගේ ස්වභාවය කතා කරන්න පුළුවන් අනුරුද්ධ ස්වාමීන් වහන්සේට. මෙයා මෙහෙම කෙනෙක් කියන කාරණාව ගෝසිංග සූත්‍රයේ එක ලස්සනට පැහැදිලි වෙනවා. මේ ඉතින් ඒ නිසා ඒක බුදුරණවහන්සේ මේ ඉදිරියේ දෙල්ලන් අර ගෘහපතිලා හැම පැහැදිලි කරන බුදුරණවහන්සේ ඉදිරියේ මෙන්න මෙහෙම හෙව්වොත් මෙහෙම කියයි කියලා. එතකොට ඒ ඒ බුදුරණවහන්සේට ප්‍රකාශ කරන එකක් තියෙනවා අරහත්. මොකද බුදුරණවහන්සේ කියන්නේ ශාස්ත්‍රූන් වහන්සේ. ඒක ඇත්තටම මේ අපි අර මේ ශාස්ත්‍රූත්වය සහ ගුරු ගුරු බව කියන එක දෙකක්. ශාස්ත්‍රූවරයා කියන එක සහ අපේ ගුරුවරයා කියන එක දෙකක්. අද අපිට තියෙන ගුරුවරයා ශාස්ත්‍රඥ වහන්සේ එක පැත්තෙන් එකක් කියලා තියෙනවා. ඒ කියන්නේ මේ ගුරුවරයා ශාස්ත්‍ර වෙලා ගුරුවරයාගේ දහසම තමයි ශාස්ත්‍රික දහස වෙලා. ඊළඟට අපිට අර ගුරුවරයාගේ යම්කිසි සම්බන්ධයක් තියෙනව නේද? ඒ වගේ සම්බන්ධයක් බවට දෙනවා ශාස්ත්‍රඥ වහන්සේ. ශාස්ත්‍රඥ වහන්සේ කියන්නේ වෙනස්. ඒක අපිට බණ්ඩ බෑ ශාස්ත්‍රඥ වහන්සේ කියන කාරණාව. ගුරුවරයා කියන කාරණාව වගේ එකක් නෙමෙයි. ඉතින් ඒ නිසා අපට මේ ගරුත්වය බුදුරණවහන්සේට තියෙන ගරුත්වය කියන එක අසාමාන්‍ය වෙනසක්. ගුරු ගුරු ගෞරවත්වය වගේ එකක් නෙමෙයි. ඒක මනින්න බැරි එකක්. ශාස්ත්‍රීය ගරුත්වය කියන එක. ඒ කියන්නේ බුදුරන් වහන්සේ ගැන අවිච්ඡප්පසාදි ධර්මයේ ගැන සංගය ගැන අවිච්ඡප්පසාදි ඒකනේ බුදුරන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඉතින් ඒ නිසා මේ ඉන්ද්‍රිය පරෝපරියත් බව බුදුරණන් වහන්සේට තියෙන අනුරුද්ධ ස්වාමීන් වහන්සේලාත් ඒ ගැන කතා කරන්න පුළුවන්. සත්‍යවාදී කෙනෙකුට ඒ අර කතන්දර අදාළ නැහැ. සහ ඒ ප්‍රකාශ කිරීම ඒක මේ නීතියක් නෙමෙයි ඒක අදාළ නැහැ. ඒ කරුණ. ඒ විග්‍රහය අදාළ නැහැ. අනා අපි මුලදී බැලුවොත් එහෙම සත්‍ය දැකීම අනාත්මව හම්බීම මේ සත්‍යවාදී බව දැක්කොත් අරව කතා කරන්න දෙයක් නැහැ. සත්‍යවාදී බව දකිනකොට ප්‍රත්‍යুৎপন্ন සත්‍යයක් බවක් අත්දකින්න යනකොට අරව කතා කරන දෙයක් නේ. යම් කිසි කෙනෙක්ගෙන් යමක් ඇහුවොත් කතා කරන දෙන සත්‍ය මිසක් මම කවුද කියන කතන්දරේ නෙමෙයි. සත්‍ය මොකද්ද කියන කාරණාව. යමකගෙන් අහනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දැන් ඔබ මොකද්ද න උත්තරේ? සත්‍ය කතා කරනවා. ආයි වෙන මොකක් කතා කරන දෙයක් නෑ. ඉතින් ඒක ධර්මයේ ස්වභාවය. අපි මේ අපිට හැම වෙලෙම තියෙන්නේ ධර්මයට වඩා පුජ්‍යලත්වය. ධර්මයේදී පුජ්‍යලබතු පුජ්‍යලත්ති වැරද්ද හම්බෙනවනේ. අපිට ධර්මයේ පැත්තකින් ගිහිලා පුජ්‍යලත්ති ඉස්මතු වීමක් හම්බෙනවා. මේක දෙකක්. පරියා දෙකක්. ඉතින් ඒ නිසායි පරියාදක විග්‍රහය හම්බෙන්නට ඕනේ. පුජ්‍යලත්ති පැවැත්ම හම්බෙන්නේ ධර්ම පවත් ධර්ම පරියායට නොගිය නිසා. ඒ නොගිය තැනදී අපේ මොනවහරි හම්බුනා පුජ්‍ය පරියායෙන් ඉස්පතුවීමක් තියෙනවා. ධර්ම පරියාය හම්බෙච්ච තැන පුජ්‍ය පරියාය කියන කතන්දරේ ඉක්මවීමක් තියෙන තැනදී මේ පුජ්‍ය පරියාය ඉක්මෙන් ඉස්මතු වීමට අවශ්‍යතාවය නැති වෙනවා. ධර්ම පරියායක් විතරයි හම්බෙන්නේ. ඉතින් ඔන්නෝක උතෙන් අපි එන්නට ඕනේ. ඕක අද ගොඩක් එන්න අමාරුයි. මේ ධර්මයේ කින්තනට එන්න අමාරුයි. අපිට හැම වෙලෙම තියෙන අනුන්ගේ පුජ්‍යලත්ය හා මගේ පුජ්‍යලත්ය කියන ඔන්න ඔය කරුණ දෙක මත තමයි හැම ප්‍රශ්නයක්ම තියෙන්නේ. ඕක ඉක්මුණා නම් හරි. තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ අපි අහලා තියෙනවා ලංකාවේ ත්‍රාතන් වහන්සේලා ඉඳලා තිනවා කියලා. එතකොට දැන් බුදුහාමුදුර කෙනෙකුට ඉතරන්නම් පුළුවන් රහතන් වහන්සේලා අඳුරගන්න. එතකොට අපි මේ ලංකාවේ තියෙන සංඛ්‍යාලය ගැන අපි කොහොමද දන්නේ ඇත්තටම රහතන් වහන්සේලාද සෝවාන් වෙච්ච ස්වාමීන් වහන්සේලාද කියලා තේරුවන් සරණයි. තේරුවන් සරණයි. ඒ කතාවේදී නම් ඉතින් අපට ශ්‍රද්ධාවක් ඇති කරගෙන අපිට මේ ධර්මයේ කරා යමක් යොමු වෙන්න මොකද ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් අපට මේ සමාජය තුළදී යම් යම් දේවල් මේ පැවැත්මකටද මම උදාහරණයක් කියන්නම්කෝ. අපට මේ ධර්මය එන්න කොච්චර පැවති හේතු වුණාද යමක් තේරෙන්නේ නැත්නම් කෙනෙකුට ඒ කියන්නේ යම් කාරණාවක් තේරෙන්නේ නැත්නම් ඒක කවුරුත් අරන් එන්නේ නෑනේ යම් කිසි තේරෙන රසවත් විග්‍රහයක් අවශ්‍යයි යමක් ඉදිරියට එන්න ඒ තේරෙන රසවත් විග්‍රහය නැත්නම් එන්නේ නෑ උදාහරණයකට ගත්තොත් දැන් ඒ කාලේ ඉඳලම ආපු දේවල් ගොඩාක්වත් වෙනවා ඒ සමාජයේ පැවැත්මට අවශ්‍යයි අවශ්‍ය දේවල් ඔස්සේ මේ සත්‍ය වෙනම ඒකට මුල් තැනක් දීලා රැකගෙන එනවා අර යම් සමාජයට අවශ්‍ය දෙයක් හම්බෙච්ච නිසා. ඒ සමාජයට අවශ්‍ය දේ ඔස්සේ පැවැත්ම තිබෙනවා. හැබැයි අරගෙන ඉන්නේ සත්‍යය. සත්‍ය අරන් එනවා. සත්‍ය විතරක් තිබ්බනම් සමාජයට යමක් හම්බෙන්නේ නැත්තම් සමාජයේ හිත උද්දීපනය වෙන, හිතට සතුටක් ඇති වෙන. ඒත් එහෙම දෙයක් හම්බුනේ නැත්තම් මොකද වෙන්නේ? අන්න සත්‍ය හම්බෙන්නේ නැහැ මෙච්චර කාලයක්. ගණින්නාංශලාගේ ඉවිත් ගණින්නාංශලා යම්කිසි වැඩපිළිවෙලක් කරපු නිසා මේක ආවා. පාසකෝලදී ඉගෙන ආපු වැඩපිළිවෙල නිසා මේක ආවා. එතකොට ඒක තිබ්බ නැතිනම් ධර්මයද නැහැ. ඔබ සමාජයට අවශ්‍ය දෙයක් තිබිය යුතුයි මුල් තැනේ තියෙන ධර්ම රැක ගනින්න. පානදුරවාද මිගටවද ගුණානන්ද සාමුදුර ඒ දේ කරේ නැත්නම් ධර්මයේ නැති වෙන්න පුළුවන්. ওই විදිහට අතීතේ ඉඳලාම කරුණෝ අපි කතා කරලා බැලුවොත් සමාජයට අවශ්‍ය දෙයක් තියෙනට ඕනේ මේක පැවතෙන්න. දැන් අපි මෙතන ඉඳලා අපි ඔක්කොම වැරදි කියලා අපි නිගා ගන්න ගත්තොත් මොනවද මෙච්චර සත්‍යයක් තියෙන මේ කතා කරන්නේ නැත්තේ කියලා. එතකොට අපි මහා අසත්පුරුෂයෝ. මොකද හේතුව ඒ අපට මේක එන්න හේතුනේ ඒ සමාජයේ පසුබිමක් එක්ක ආව විග්‍රහයක්. සමාජ පසුබිමක් එක්ක ආව විග්‍රහයක්. ඒ විග්‍රහය නැත්තම් අපිට මේ ධර්ම මෙතන එන්නේ නැහැ. අපි කෙරම වගේ මේ ධර්මයේ කතා කරන්න කියලා වැඩක් නැහැ. මොකද මේක ආවේ මේ පසුවිමත් එක්ක. ඉතින් එන සත්‍යවාදී භවයේදී සත්‍ය ස්වභාවයේදී කිසි විදියකින් තව කෙනෙකුගේ අධිගමය තව කෙනෙකුට ප්‍රකාශ කිරීමේ හැකියාවක් නැහැ. නමුත් ඒක පැවැත්මක් වෙන නිසා අප විග්‍රහය තියෙනවා. අපි ඒක ඒ සමාජයත් එක්ක අදාළ කෙනාට අදාළ වශයෙන් තේරුම් අරගෙන ඒ අයට තවදුරටත් සමාජයේ පැවැත්මට ඒ රුකුල දිය යුතුයි. මේක සත්‍ය අපි කතා කරනවා. ඒ සත්‍ය විදියට එච්චරයි. ඉතින් ඒ නිසා අරක සත්‍ය හැටියට තේරුම් ගන්න ඕනේ කවදාවත් වෙන කෙනෙක් කීප එකක් නෑ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේරවත් බෑ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ශාසනය පළවෙනිය. බුදුරණවහන්සේගෙන් පස්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ කියාවන්නේ. තමන්ට නැත්නම් තමන්ගේ අත්දැකීමක් තියෙනවා මේ තමන් අරහත් වෙන දසදම සූත්‍රය පැහැදිලි කරන්නේ. ඒක දසදම සූත්‍රය අවසානයේදී පැහැදිලි කිරීමක් තියෙනවා. සදම් සූත්‍රයේදී භික්ෂුවකට කල්පනා කරන්න කියනවා පැවිද්දන් නිතර නිතර ප්‍රත්‍යක්ෂා කරන්න කියනවා. පබ්බජිතෙන් අබින්නම් පච්චේකිටබ්බම්. මේ මේ ගිහි ගෙදරින් නිකන් පැවිදුණා අනුන්ගෙන් යැපෙන කෙනෙක් කොහොම කියලා අවසානට කියනවා. මරණ මංචකයේ උතුරු මිනිස් නමක් ගැන වික්ෂුන් අහද්දි සම්බ්‍රාහ්මචාරින් වහන්සේලා අහද්දි මංකු වෙන්නේ නැහැ කියන. ඒ කියන්නේ හැකිලෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? අධිගමයකට පත්වීමක් කරා යොමු වෙන්නට ඕනේ. අධිගමයක් ඇති බව අවසාන මොහොතේ ප්‍රකාශ කිරීමට හැකියාව තියෙන්නට ඕනේ. අන්න එහෙම විග්‍රහයක් තියෙන්නේ. එතකොට එතන එතන ඉලක්ක කරලා තියෙන බුදුරණවහන්සේ. මොකද සම්බ්‍රාහ්මචාරින් අහද්දි. එතකොට එහෙම පරයයකින් එන්න පුළුවන්. ඒ විදිහට එකක්. නමුත් සමස්තයක් වශයෙන් මේ සමාජයේ පැවැත්මට යම් විග්‍රහයක් අවශ්‍යයි. ඉතින් අපි ඒක විදිහට දැනගෙන ඒවට නිගා නොකර ඒක පැවැත්මකට අප රුකුලක් වුණා. ඒ ඒ ඒකට ගරු කරමින් අපි මේ ධර්මයේ කතා කරන්න ඕනේ. ත්‍රිවංශ සරණයි. තෙරුවන් සන්න ස්වාමීන් වහන්සේ මේ මේ සූත්‍රය අදහදී මට මෙහෙම හිතුණා මේක ටිකක් අර සැර වැඩි වෙන්න පුළුවන් මේ මේ අදාර සමාජ ස්වාමීන් වහන්සේ මේ දෘෂ්ටි අහලා තර තියෙන්නේ දැන් මේ මේ විඥාන අය කර්ම විපාකයක් වශයෙන් හට ගන්නවා නැත්නම් මේ අපිට පේනවා ඇහෙනවා දැනෙනවා දැනගන්නවා ආදී දේවල් කර්ම විපාකයක් වශයෙන් මේ වෙනවා අපි ඒ ගැන හිතන කල්පනා කරන එක අනුව තමයි කර්මය සකස් වෙලා වෙන්නේ කියලා අර පෙවුනට ප්‍රශ්නයක් නැහැ මොනට ප්‍රශ්නයක් නැහැ නැත්නම් ඒ දේවල් ගැන නෙමෙයි මෙතන ප්‍රශ්නේ තියෙන අපි කල්පනා කරන සිද්ධියත් එක්ක ප්‍රශ්නේ තියෙන්නේ කියලා ගත්තාම අර එතකොට අර ඒකේ කර්ම විපාකයක් වෙනවා කියලා අපි ගත්තාම අර තනිකර නිගණ්ඨයෝගේ දෘෂ්ටියට යනවා වගේ මට නිකන් එහෙම හිතුණා. ඒ කියන්නේ දැන් එතන පරිසම්පාදේ පැත්තට පොඩ්ඩක් අල්ලන් වෙන්නේ නැතුව අර ඒ පෙනින ඇහෙන ඒ ස්වභාවය ගැන අපි කර්ම විපාකයක් කියලා කතා කරලා දැන් ඒ ඔස්සේ මොනවද කිරීම තුළ තමයි නව කර්ම රහස් වෙන්නේ කියලා. ගියාම අර පෞසෝදා හරීම කියන ස්වභාවයම තමයි මේ මේ දේශකයන් වහන්සේලා පවා එනකම් භාවනා ගුරුවරු බව මේ සූත්‍ර කියලා නැද්ද කියලා හිතනවා මට එහෙම අහද්දි දරුවන් සරණ ස්වාමීන් වහන්සේ. දරුවන් සරණයි. ඉතින් මේකට වඩා එක වඩා තේරුම් ගන්න පුළුවන් තිත්තායතන සූත්‍රය. චිත්තායතන සූත්‍රයේ හොඳටම පැහැදිලි කරනවානේ. මේ අතීත කර්මයකින් ආව එකක් කියන එක ඊළඟට තමන් කරපු එකක් කියන එක ඉබේ හටගත්ත කියන එක ඔය තීර්ථ ආයතන කියලා පටිසමුප්පන්න බවනේ බුදුරණවහන්සේ පෙන්වන්නේ දැන් මේක බුදුරණවහන්සේනම කුළු ගන්නලා පෙන්වනවානේ ඉතින් ඒක අර ලෝක විග්‍රහයනේ. ලෝක පැවැත්ම. ලෝක පැවැත්ම ලෝක විග්‍රහයක්. ඒකට පරිසම්පාදයේ කියන වචනේ අපි අල්ලගෙන ඒකට දාගත්තොත් ඉතින් අර තීර්ථ දෘෂ්ටියක් කියන්නේ චිත්තාසන සුට් එක පැහැදිලි කරනවා. තමන් විදෝන මේ තමන් විදින ඒක දෘෂ්ටියක්. ඒක ඉතින් ලෝක ලෝක විවහාරයක් තියෙනවා. ඒක ඒක ලෝකයේ ඕන කෙනෙක් හවෙන බුදු බුදු කෙනෙක් සම්මත් සම්මේ නිවන් මඟක් පෙන්වන්නේ. නිවන් මඟ බුදු කෙනෙක්. නිවන් මඟ නැති වුණාට ලෝක විග්‍රහයේදී සත්‍යයක් තියෙන එකක් තියෙනවා. ඒක තිබ්බ කියලා නිවන් මඟක් හම්බෙන්නේ නැහැ. එක තව දෘෂ්ටියක්. ඒක හසර යනවා. හසර යන්නේ ඒකත් එක්කනේ. හසර යන්නේ මේ මේ මේ අවිද්‍යාව තණ්හාව එක්කනේ. එතකොට ඒක දුර වෙන විග්‍රහය විතරයි නිවන් මඟ. ඒක පටිච්චසමුප්පාද විග්‍රහය. ඉතින් ඒකට අරයෙන් කතා කරන එකත් ඒක කොහොමත් ඇදිලා ගිහින් ඉවරයි අතීත අතීතයේ ඉඳලා මේ විදවන එකක් කියන කාරණා ඒක චිත්තසන සූත්‍රයට එක ගැලපෙනවා මේකට වඩා. ඉතින් ඒ නිසා අපි පටිසම්පද න්‍යායත් එක්ක අපි ඒක වෙනම කල්පනා කරලා බලන්න ඕනේ. පටිසම්පද අතීතයේ කියන්නේ අර පටිපටිපන සූත්‍රය හුබ්බන්ත අපරන් දෘෂ්ටි නෑ. ඒ කියන්නේ හුබ්බන්ති අපරන්ති මේ ඔක්කොම දෘෂ්ටි. දෘෂ්ටි කියන්නේ අපි මේ පොජ්ජලයක ඉඳලා ආපු දෙයක් හැටියට ඊදලා ඉවරයි. අපි කතා කරන න්‍යාය තුලම අපි මේ සත්‍යයේ පුජ්ජලියක් නෑ අනාත්මයි කියලා කතා කරන න්‍යාය තුලම ඉඳලා අතීතයේ ඉඳලා ආව දෙයක් එක්කනේ කතා කරන්නේ. කතා කරන දේ තුල කතාවෙන් සත්‍ය පුජ්‍යලයක් නේ ඉස්මතු වෙන විග්‍රහය හත්තේ පුජ්‍යලෙක් ඉන්නවා. එතකොට ඇත්තටම විග්‍රහයෙන් විග්‍රහයනේ විග්‍රහයෙන් සාක්ෂාත් විය යුතු කාරණා පැත පසකලා වචනයකින් කතා කරනවා. ඉතින් මේක ඇත්තටම අපිට මේ සමාජයේ එක්ක අනේක කරන්නේ අපි හැම වෙලෙම අපිත් එක්ක බලන්න ඕනේ මේ සත්‍ය විග්‍රහය කියන එක. ත්‍රිවංශරණ. ත්‍රිවංශනා ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් අහන්න යුතුනා. දැන් සෝතාපන්න තත්ත්වයට පැමිණි කෙනෙක් ඊළඟට සකදාගාමි ස්ටේට් එකට යන්නේ නැත්නම් බව හතකින් බුදුරජාණන් වහන්සේ මේ ගමන ඉවර වෙනවා කියලා කිව්වේ මොන පදනම යටතද කියලා මට හිතුණා මේ වහන්සේගෙන් දැනගන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. සෝතාපන්න වෙච්ච කෙනෙක් සකදාගාමී මගට යනවා. හැබැයි සෝතාපන්න භවයේ කෙනෙක් ඉන්නවා. ඒකට යා උත්සාහ කරන්න ඕනේ, වීරිය කරන්න ඕනේ. ඒකයි පුජ්‍යලිය අට දිනක් වෙනම කතා කරන්නේ. සෝතාපන්න භවයේ ඉඳලා සෝතාපන්න භවක් කෙනෙක් ඉන්නවා. සෝතාපන්නලා ඊළඟ සකදාගාම මාර්ගය යනවා. ඒක ඒක ඒ ඒ කෙනාට අදාළව. හැබැයි සෝතාපන්න භවයේ ඉන්න කෙනා සත්‍ය සත්‍යයක් නෙලකින් පදනම අනේකයි පදනම අපි තේරුම් ගත්තනම් හරි හරියටම. සෝතාපන්න භව කියන පදනම. අපට සෝතාපන්න භව කියන එක තේරෙලා නැහැ. සෝතාපන්න කියන්නේ ලෝකේ බොරුවක් කියලා දැක්කා. මේ අවිද්‍යාව පදනමින් හටගත් දෙයක් කියලා දැක්කා. ඒක දැක්මක්, දර්ශනයක්, දැකීමක්. ඒ ඒක තමයි සෝතාපන්න බව. එතකොට ඒක අපි හරියට තේරුම් ගත්තා නම් ආත්මගත කතන්දරය අදාළ වෙන්නේම නෑ. මොකද බොරුවක් කියලා දකින්න කෙනා බොරුව තුල ජීවත් වෙන්නේ නෑනේ ඕනම කෙනෙක්. මාමඤ්ඤය කියන දානයන් ඒකයි. එතකොට එවැනි කෙනා සෝතපන්න විග්‍රහය දින එක අනිවාර්යෙන් අරහත් බවටම යොමු වෙනවා අනිවාර්යෙන් ආත්ම හතක් ඒක ආත්මත බුදුරණවහන්සේ දුන්න කාරණා ඒක අපි දන්නේ ඒක අපට විශේෂයක් නෙමෙයි අපට විශේෂයක් නෙමෙයි ආත්මතරඥාන. ඒක පුජ්‍යලත්වයේ කාටත් විශේෂ වෙන එකක් නෙමෙයි. ඒක බුදුරණවහන්සේ දුන්නේ මෙහෙම වෙනවා කියලා. ඒ නිසා බුදුරණවහන්සේ කිව්ව නිසා ඒක හරි. ඒක පුජ්‍යලට ගෝචර එකක් නෙමෙයි. හොතපන් ඔච්චර නම් මම ආත්මතරඥාන කියන එහෙම එකක් නෑ. ඒක බුදුරණවහන්සේ දුන්න නිර්වචනයක්. ඒ නිසා තමයි හොතපන්න කෙනෙක් හරි අපට හරි මේ කතා කරන්න පුළුවන් කරලා ලැබෙන්නේ. එහෙම වෙන්නේ කියලා. එතකොට සකදාගාමී වෙනවා කියන්නේ ඉතින් සෝතපන්න වෙච්ච කෙනා සකදාගාමී කියන්නේ කාමරාග පටික තුනී කරන මාර්ගයකට යමු වෙන්නට ඕනේ. අන්න ඒකට යමු වුණාට පස්සේ එයා කාමරාග පටික තුනී කරන මාර්ගයකට යමු වෙනවා. ඒතකොට සකදාගාමී මාර්ගය යනවා. සකදාගාමී වෙච්ච කෙනා අන්න කාමරාග පටික තුනී වෙලා. එතකොට ඒකට යම් ක්‍රියාවක් තියෙනවා. එතකොට නැත්තම් හිම වෙන්නේ ඔක්කොම නිකම්ම වෙන එක. ඒ කියන්නේ ඉබේම වෙන කාරණා ටිකක් වෙනවා. එයාට ක්‍රියාවක් කරන්න තියෙනවා. ඒක හොතපන්නාගේ පුජ්ජුල කීප දෙනෙක් විග්‍රහ කරන්නේ. ඒ ක්‍රමානුකූලව. ඉතින් අපි ඇත්තටම අපි සමහර දේවල් බලනකොට යථාර්ථවාදීව බලන්නේ නැහැ. මේ පෙන්නපු විග්‍රහයත් එක්ක බලන්නේ නැහැ. ඊළඟට තමයි බුදුරණවහන්සේ වෙන්නපු අර්ථ විග්‍රහයත් එක්ක බලන්නේ නැහැ. දැන් ඇත්තටම අපිට මේ බුදුරණවහන්සේ නිකන් කිව්වේ නැහනේ පුරුෂය 8 දෙනෙක්, පුජ්ජුල 8 දෙනෙක් ගැන විග්‍රහය. පුජ්ජුල ලෝක විවහාරයෙන් 8 දෙනෙක් ගැනම කිව්වා. දැන් 8 දෙනෙක් දෙනෙක් 8 දෙනෙක් ගැන කියන්න බෑනේ. සොතපන්න වෙලා ඒ සොතපන්න කියන සකදාගාමකන 8 දෙනෙක් කතා කරන්න බෑනේ. දෙන්නම එක්කලානේ. මොකද දැන් දන් දෙනකොට දැන් ඒ කට්ටියන්ට ආහුණෙය පාහුණෙය දක්ෂිණෙය අංජලි කරණීය. එතකොට කොහොමද දෙන්නෙකුට දන් දෙන්නේ? ඉතින් ඒ නිසා මේ මේක අපි හරියට මේ කියන විදිහට බලලා කල්පනා කරන්න ඕනේ. එහෙම නොවුනොත් එහෙම මේ සෝතපන්නයි කියන කාරණාවත් නිරවුල් තේරුම් නොගැනීම ප්‍රශ්නේ තියෙනවා. තේරුම් ගන්න. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මෙතන දැක්කන මේ පරියායේ එතකොට අපි හිතුවොත් හරිද සෝවන් පුද්ගලයාගේ ඉඳලා අපෝ කාමයන් විත යොමු නොවන පස්සයක් කරාම යොමු වෙන ප්‍රතිපදාවකට අවශ්‍ය දේ බුදුරජාණන් වහන්සේ පුදු ගන්නවා කියලා මට තේරුණා. එතකොට එතකොට මේක හරහා ආශ්‍රවයන්ගේ ප්‍රහාණයක් සිද්ධ වෙනවා කියන කාරණාව තමයි මට තේරුම් ගියේ ඒක ක්‍රොමසොම්ස් අපි එන්නම් ආශ්‍රයන්ස් ප්‍රතින වෙනවා නම් ඒ කාරණාව ලබගන්න ඒක සම්බාස සූත්‍රයේ යම් කිසි පරයයකට මේක ගැලපෙනවද කියන එක පොඩ්ඩක් හිතා කරගන්න. තිරුවන්සන් ඇත්තටම හරි කල්පනා කරා. මොකද හේතුව මේ දැන් මෙහෙම කෙනෙකුට බුදුරණවහන්සේ මේ ඉතින් එහාට යන්න නෙමෙයි උදව් කරන්නේ විග්‍රහයක් කළා පෙන්වන්නේ. මේ විදිහට ඉන්න කෙනෙකුට පැහැදිලි කරලා දුන්නා ඔන්න ප්‍රතිපදාව යන්න. දැන් සබ්බාසූට ගත්තම දර්ශනීයෙන් ආශ්‍රෝ ඊළඟ සංවරයෙන් ආශ්‍රෝ ප්‍රහාණය කරන්න. එතකොට ඔන්න විග්‍රහය පැහැදිලි කරනවා. අන්න ඒකට යන්න උපකාරයක් කරනවා. එතකොට සෝතාපන්න වෙච්ච කෙනෙකුට එතනින් එහාට යෑම සඳහා උපකාරයක් අන්න ඒකට කුළු ගැනීමක් ඒකට විග්‍රහයක් ඒක තව ක්‍රම කිහිපයක් තියෙනවානේ අන්න ඒ ක්‍රම ටික එතකොට ඒ ඒකත් පුරුදු කරමින් ඊළඟට ඒවත් එක්ක යනකොට තවත් අර තමන්ගේ නුවණත් එක්ක ඒකට සත්‍ය දකින්න යමු වෙන ක්‍රමානුකූලව ඒ ඉදිරි මාර්ගයට එමු වෙනවා. ඉතින් ඒකත් විඳීමට මේ ඒ ආශ්‍රව ප්‍රහාණය වෙන වැඩ පිළිලකට බුදුරණවහන්සේ මේ තරකාලෙට මේ වහනාමසාවක් කර කියපු කාරණාවන එයාගේ එයාගේ ප්‍රශ්නෙත් එක්කනේ මේ කතා කරන්නේ. එතකොට ඒකත් එක්ක යාට දැන් එහෙම දැන් හිතෙන්නේ දැන් ඒකෙන් හොඳටම තේරෙනවා මේ සකදාගාමි මගක් කතන්දරයක් එයාට හම්බෙලා ඒ කියන්නේ මේ කාමරාග පටිගේ රූප මේ මේ රූප ද්වේෂ මෝහ කියන කාරණාව මේ ඇති වෙනවා ඇයි මේක ප්‍රහාණය වෙන්නේ නැත්තේ කියන ප්‍රශ්නයත් එයාට හම්බෙලා තියෙනවානේ. එතකොට එහෙම හිතෙන්න එහෙම හිතනයි දැන් අපට හිතෙනවා එහෙම හිතෙන්නේ නැති වෙන්න ඕනේ කියලා. මේක මේ සත්‍ය කියන කාරණා අපි එච්චරටම මේ අපි අර ලේබල් කිරීමකට පමණක්පත් වෙලා. ඉතින් ඒ නිසා එතන ඇත්තටම එතනින් එහාට යන විග්‍රහයකට තල්ලු වෙන එකක් ඒ අසබ්බා සූත්‍ර විග්‍රහයකට යොමු වෙන එකක් කියන එක තේරුම් ගන්න පුළුවන්. මොකද ප්‍රතිපදාවක් තමයි ඉස්මතු කරලා පෙන්වන්නේ මේ අවස්ථාවේ බුදුරන් වහන්සේ ඒ මහානාම ශාක්‍යයට. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අද දවසේ තත් බුදුරන් වහන්සේ උතුම් බුද්ධ වචනයක් සාකච්ඡා කිරීම තුළින් රැස් කරගත් සියලු පින් පින්කමට දෙවියෝ අනුමෝදන් වෙත්වා අප නමින් මියගේ සිරුමල්ලගේ ඥාතීන්ට අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා විශේෂයෙන් අපවත් යොදාල කටකරුණ ඥානන්ද ස්වාමීන් වහන්සේට නිවිය සැනසෙන්න පින් හේතු වාසනා වේවා. ඒ වගේම රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් මගේ ගුරු දේවයන් වහන්සේට, උපාධ්‍යයන් වහන්සේට උතුම් දහමින් සැනසෙන්නට හේතු වාසනා වේවා. ඒ වගේම රැස් කර ගන්නට දෙන සියලු පුණ්‍ය ධර්මයන් විශේෂයෙන්ම මේ සවන් සෙසෙල් සාකච්ඡාව මෙහෙවන දලුවත් මහත්මයාටත් මාව මේ සඳහා යොමු කරපු මහාචාර්ය රවි කොග්ගලගේ මහත්මයාට ඒ වගේම මට නිරන්තරයෙන් උපකාර කරන බස්නාහිරා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් නිහාල් රූපසිංහ මහත්මයාට හිටපු නාවික හමුදාපතිතුමා ඇතුළු ඒ නාවික හමුදා සියලු දෙනාට ධර්ම ප්‍රචාර කටයුතු කරන සියලු දෙනාට උදව් උපදව් කරන දෙස් විදෙස් සෑම දෙනාටම ශ්‍රවණය කර ඔබ සැමටත් උතුම් දහමින් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා සිල් දනාට තෙරුවන් සරණයි